සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේතේ අස්සජී සමන බ්‍රාහ්මනා සමාධිසාරකා සමාධි සාමඤ්ඤා තේ සන්තං සමාධින් අපපටි ලබතං ඒවං හෝති නෝ චස්සු මං පරිහායාමි තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ භාවනා වැඩමුළුවක් ආරම්භ කරපු පළවෙනි දවසේ ඒ දවසේ අපි දවසේ ධර්ම දේශනාව සඳහා වෙන් කරගත්ත කාලේ. ඉතින් මේ වගේ භාවනා වැඩමුළුවක් යනකොට ධර්ම දේශනා වලින් ධර්ම සාකච්ඡා වලින් ඒ වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ වලින් කමඨාන් සුද්ධ කිරීම ආදී දිගටම අපි අනුග්‍රහ දක්විය යුතු වෙනවා. ඒ දක්වීමේදී මේ සූතමේ ඥානය, චින්තාමේ ඥානය, වැඩිම සඳහා ගත යුතු උපක්‍රමයක් විදිහට තමයි ධර්ම දේශනාව සරුවචන් වහන්සේ විසින් අනුදැන බදාරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩමුළුවට අපි ඊට ඉස්සලා කරන භාවනා වැඩමුළුවේදී වගේම එක සූත්‍රයක් ඉදිරිපත් කරගෙන දවසින් දවස අපේ ශක්ති ප්‍රමාණය හැටියට ඒ සූත්‍රයේ ඇතුළතට ගැඹුරට ධර්ම දේශනාවලියක් ධර්ම දේශනා මාලාවක් වශයෙන් බැස ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අදහසින් ඉදිරිපත් කර ගන්නාලාද සූත්‍රය කාගේ දැනගැනීම සඳහා මතක් කරනවා. ඒකට කියන්නේ අස්සජි සූත්‍රය කියලයි. ඒක සාරවත්යන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛණ්ඩක වර්ගයේ සඳහන් වෙලා තියෙනවා. ඒක ටිකක් වාදයකට තුඩු දුන්න එහෙම නැත්නම් හිත විමසුන් නොවන විවෘත කරන ಜಾති සූත්‍රයක් නිසන් වණයට ගැලපෙනවා කියලා මම හිතනවා. ඒ වගේම නිසන් වණේ භාවනා කරන්න එන පිරිසට ඉදිරිපත් කළ යුතු හොඳ සූත්‍රයක් කියලා මම හිතනවා. මේ සූත්‍රයේ පසුබිම නිදානේ නැත උප්පත්තිය ගැන දැනීම ගැනීම බොහොම වැදගත් වෙනවා. සූත්‍රයේ කතා ශරීරයට යන්න ඉස්සර වෙලා මේ සරුවචාන්සේ වැඩ ඉන්න කාලේ සවැත්නුර ජේතවනාරාමේ වෙච්ච සංසිද්ධියක් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ කාලේ ඉඳලා තියෙනවා අස්සජි කියලා ස්වාමීන් වහන්සේ නමක් පේන විදියට ප්‍රසිද්ධ පස්සක මහණුන්ගේ සඳහන් අස්සජි ස්වාමීන් වහන්සේ නෙවෙයි වගේ මේ ස්වාමීන් වහන්සේ හොඳට සමාධි භාවනා කරලා මනාප විදිහට සමාධිය හැසිරවීමේ දක්ෂකමක් තිබිච්ච බවයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ලෙඩක් දුකක් කරදරයක් හිතමනාපයක් මොනම අලකලංචයක් ආවත් හොඳට සමාධියට හිත දාගෙන ඒ ඔක්කොම බේරාගෙන ගත කරලා ඒ ජීවිතයේ අවසාන කාලයේ මේ ස්වාමීන් වහන්සේට මාරාන්තික ලෙඩක් එහෙම නැත්නම් මරණනාන්තික ලෙඩක් ඇවිල්ලා ඒ ලෙඩේ නිසා ක්‍රමයෙන් අර කරගෙන ගිය සමාධි වැඩ පිළිවෙල කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම නැත්නම් අර පරණ පුරුදු සමාධියට ය아가න්න බැරි වෙලා දැන් එකක් දන්නවා ජීවිතය අවසాన කියලා. ඒකට ඇති වෙන රෝගයෙන් රෝග ලක්ෂණ වැඩි වෙනවා. නමුත් ඒකට අර උපකරණයක් වශයෙන් තියාන හිටපු ගැලවුම් මාර්ගයක් වශයෙන් තියාන හිටපු සමාධියෙන් එන්න පිළියම්. ඉතින් මේ නිසා එක තැනකදී සංසේ තද බල විපිලිසර භාවයකට කුකුස් කරන තත්ත්වකටපත් වුණා. කුක්කුච්චං කුකුස් කරනවා කියලා කියන්නේ සාමාන්‍ය පසුගිය දේවල් ගැන කනගාටු වෙන එකට. විපිලිසර වෙනවයි කියලා කියන්නේ බලාපොරොත්තු තියන්න විදියක් නැහැ. ඔක්කොම කඩහැලීමක් වෙනවා. මේ කාරණා දෙක නිසා මේ ස්වාංශ කල්පනා කරලා ළඟට ආපු උපස්ථායක ස්වාමීන් වහන්සේටමකට කිව්වා ආයසුතුනි මගේ තත්ත්වෙ එච්චර හොඳ නෑ. එන්නේ එන්නේ එන්නේ හිතේ අර තිබුණු සමාධිය කැඩෙනවා. ඒක නම් ඇත්තට මේ උපස්ථායකට කියලා නෑ. ගිහිල්ලා සරුවඥන් වහන්සේ වන්දනා කරන්න වන්දනා කරලා මං වෙනුවමුත් දෙපතුල් සරුවඥාන්සේගේ දෙපතුල් තුන් සැරයක් වන්දනා කරලා කියන්න අවසරයි ස්වාමීන් වහන්සේ මේ අස්සජි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ වන්දනා කරන්නේ උන්වහන්සේ ටිකක් අමාරුයි. උන්වහන්සේ අපේක්ෂා කරනවා ਸਰුවචනාංශේ වඩී කියලා. කියලා බුදුචාන් වහන්සේට පණිවිඩකාරයෙක් ආයි. ඒ පණිවිඩකාරයත් ගිහිල්ලා තුන් සැරයක් ਸਰුවචනාංශට වන්දනා කරලා ආයසරයක් තුන් සැරයක් වැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ දැන් වඳින්නේ අස්සජි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අස්සජි ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා ඔබ වහන්සේගේ පැමිණීම අපේක්ෂා කරනවා කියලා. ඉතින් එතෙන්ති ਸਰුවචනාංශේ තූෂ්ණීම් භාවයෙන් එහෙම නැත්නම් යමක් නොකිය සිටීමෙන් ආරාධනාව බාර ගන්න. බාර ගන්න හොන්දාරිය භාවනාවෙන් පස්සේ නැගිටලා අසජි ස්වාමීන් වහන්සේ ඉන්න කුටියට යනකොට ඒ ශාන්සේ ඇඳේ මේ වැතිරිලා මරණ මංචකේ වැතිරිලා ඉන්නේ සරුවචාන්සේ එනකොට නැගිටින්න උත්සාහ කරනවා මේ වන්දනා කරන්න නැත්නම් ගෞරව කරන්න. ඒකට සරුවචාන්සේ කියනවා දඟලන්න එපා. ඔහොම ඇඳේ ඉන්න. ඔතන පනවල දාසනයක් තියෙනවා. මට පුළුවන් ඒ ආසනේ ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන්වහන්සේ ඒක විවේක වුණාට පස්සේ සරුවචාන්සේට පණිවිඩ ගිහිලා තියෙන දැන් මේ ස්වාමීන් වහන්සේ ඉන්නේ විපිලිසර අවස්ථාවක කුකුස් කරන අවස්ථාවක අපේක්ෂාවෙන් ඉන්නේ කියලා. ඉතින් සරුවචාන්සේ අහනවා කච්චිතේ අස්සජි කොහොමද අස්සජි දැනට Tamanට යැපෙන්න පුළුවන්ද කමනීයං යාපනීයං කියලා. මේ වේදනාව දැන් මේ තියෙන වේදනාව ඉවසවදාරන්න ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් අහනවා මේ වේදනාව අඩු වෙමින් පවතිනවද ගෙවෙමින් පවතිනවද කියලා. එතකොට කියනවා යැපෙන්න අමාරු ස්වාමීන් වහන්සේ දරන්න අමාරු ස්වාමීන් වහන්සේ එන්න එන්න වැඩි වෙමින් පවතිනවා. වේදනාව එන්න එන්න එන්න වැඩි වෙමින් පවතිනවා කියලා. එතකොට අහනවා අසජීම්බේ ඒ විපිලිසර භාවයේ කුකුස්කම අඩුවෙමින් යනවද, ගෙවෙමින් යනවද කියලා. ඒ කාන්තේම ස්වාමීන් වහන්සේ වැඩි වෙමින් යනවා එන්නේ එන්නේ එන්නේ දරා ගන්න බැරි මට්ටමට යනවා කියලා. ඉතින් ඒදායි අවුරුදු 2600කට පමණ ඉස්සෙල්ලා සරුවච්චන් වහන්සේ සහ ශ්‍රාවකෙක් අතර ඇති වෙච්ච දෙබසක් කොහොම තමයි අපේ අද වෙනකොට පොතේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් දේවල් කියවෙන්න ඇති. නමුත් මේක සාමාන්‍යයෙන් ගිලන් ස්වාමීන් වහන්සේ නමක් සහ උපස්ථායකයෙක් අතර සිදුවෙන සාමාන්‍ය කතා සංවාපේ. අපි බැලුවොත් ඔය බොජ්ජංග පිරිතක් ඒ වගේ පිරිත්වල ඔය ඔය වචන ටික එහෙමම ලියවිලා තියෙනවා. ඒ කියන්නේ සංග්‍රහ මේ සංගීතකාරක ස්වාමින්වහන්සේලා ඒ වගේ දෙබසක් කල්පවතින්ට වාර්තා කරන්නේ මෙහෙමයි. ඉතින් අර අස්සජි ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒකාන්තෙම මගේ කුකුස සැක කරන ගතිය විපිලිසර ගතිය එනතන අසරණ අනාථ වෙච්ච ගතිය එන්න එන්න වැඩි වෙනවා කිව්වට පස්සේ බුදුරජාණන් ආනවා කොහොමද අස්සජි තමන්ගේ සීලය කියලා. ඒ කියන්නේ ඒ මේ අස්සජි ස්වාමීන් වහන්සේ කච්චිතේ අස්සජි අත්තනෝ සීලං උපවදති කියලා. මේ තනි වෙලා එනකොට උඹේ ආත්මය උඹේ උඹට සීලයෙන් දෙස් දෙනවාද කියලා. මම මෙතෙක් ගත කරපු ජීවිතය මම මේ මේ නරක වැඩ කරා මේ මේ ආකාරයෙන් මම අනුන්ට බය ඉපදුවා ආදි වශයෙන් තමන්ට තමන් දෙස් දී ගන්නවාද කියලා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපේ පොතේ භාෂාවෙන් කියන්නේ අත්තානුවාදය කියලා. අත්තානුවාද බය මරණ වංචකයට යනකොට රැ වෙනකොට ලෙඩක් එනකොට අනිවාර්යයෙන්ම Tamanට ඒ Taman කළ නොකළ දේවල් වලින් සීලේ වශයෙන් අනුන්ට දුකක් දීලා තියෙනවා නම් ඒක අත්තානුවාද බයක් වශයෙන් එනවා. එතකොට අන්ධකාරයට බයක් ඇති වෙනවා, තනි වෙනකොට බයක් ඇති වෙනවා, මරණයට බයක් ඇති වෙනවා. නිතරම හිත දෙස් දී ගන්න හදනවා. ඒක නිසා අහනවා බුදුරජාණන් වහන්සේ කච්චිතේ කස්සප අසජී අත්තනෝ සීලං උපවදති. Taman taman සීලෙන් උපවාද නගා ගන්නවා. එතකොට අසී ස්වාමීන් කියනවා මට එහෙම එකක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා. මන්ට මම හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා මට කනගාටුවක් එන්නේ නැහැ. මගේ සීලය පිළිබඳව මට කනගාටුවක් එන්නේ නැහැ. ආයිත් ඒකෙන් සාමාන්‍ය බැලු බැලමට පේන තියෙන සීල පාරිශුද්ධියක් නැත්තම් සීල විසුද්ධියක් ගැන එහෙම නැත්තම් අවික්කන්ත මේ සීලයක් සෝවාන් වීමෙන් ලැබෙන ආර්යකාන්ත සීලයක් කියලා. එහෙමමම විය යුතු නැහැ. එහෙම තමන්ගේ සීලෙන් සම්පූර්ණ පාරිශුද්ධියක් හෝ ආර්යකාන්ත සීලයක් අවශ්‍ය වෙන්නේ කෙනෙකුට සීලයෙන් දෙස් නොදෙන්න තමන් දන්නවනම් ඉස්සර දුසිල්වත් ඉඳලා දැන් සුසිල්වත් උනායි කියලා ඒ හොඳටම ඇති. එතන 100ක් සීලෙන් සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. අපිට ඒ අත්තානුවාද බය අයින් කරගන්න. ඒ වගේම අපි දන්නවා නම් දවසින් දවස දවසින් දවස අපි මේ සීලය තමයි ඉහළ දමා ගත යුතු දේ කියලා. එහෙම නැත්නම් ඒ සීලයට දිය යුතු නිසි තැන දැනගෙන ඉද ප්‍රස්තාව ලැබමින් සීලය අදි සීලයක් කරගැනීමේ යෙදී ඉන්නවනම් ඒ පුද්ගලයාට නිතරම සතුටක් එනවා. මට හම්බෙච්ච ඉඩපාඩු මම අහක දැම්මේ නෑ. ක්ෂණ සම්පත්තිය පැත්තක දැම්මේ නෑ. සීලය කඩා ගන්න තියෙන පැති නෙවෙයි බලන්නේ එන්නෙන් උසස් තත්යකට අදි සීලයක් පාටපත් කරගන්න ගියා නම් ඒ කෙනෙකුට කියන්න පුළුවන් මට සීලයෙන් දෙස් දෙන්නේ මගේ හිත උපවාදන ගන්නෑ කියලා. නමුත් යම් කිසි කෙනෙකුගේ සීලය එක තැනම කිසි වෙනසක් ඇති නොවි පල් වෙන ගතියට මෙත් ඇහි වෙන ගතියට තිබුණා නම් ඒ සීලය උසස් සීලයක් වුණත් සමහර විට උපවාද නගන්න පුළුවන් මම මේ කාලය ඇතුළත සීලෙයි අභිවර්ධනයක් අභිවෘද්ධියක් කරගන්න නැහැ කියලා. ඒක නිසා මේක බොහොම වැදගත් සූත්‍රයක් වෙනවා. සරුවච්චන් වහන්සේ කෙනෙකුගේ රෝග නිర్ణයක් කරන්න යනකොට දැන් ওই තියෙන්නේ දැන් බටහිර වෛද්‍ය ක්‍රමේ ওই තියෙන ෆ්‍රී ඇසෝසියේෂන් කවුන්සලින් කියලා මානසික සායන ඒවට උපදේශන කියලා කියන උපදේශන ගියාම ඒ වෛද්‍යවරයා නැත්නම් උපදේශක ඒ චිත්ත පීඩාවටපත් වෙච්ච කෙනා ප්‍රශ්න වර්ගයක් අහනවා. අහලා තමයි දැනගන්නේ මේ මානසික පසුබිම උප්පත්තිය. සර්වචන්සේ අහන්නේ සීලය තියනවාද කියලා. සීලය තියනවාද කියනවත් නෙවෙයි ඇත්තටම සීලය වෙනුවෙන් තමන්ට තමන් දෙස් දී ගන්න ස්වරූපයක් තියනවාද කියලා. ඒතර කියනවා සාංශ මට එහෙම සීලයෙන් මට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එතකොට අනුව නකොමයන් බන්තේ අත්තනෝ අත්තා සීලතේන උප අත්තා සීල සීලේන උපවදති ස්වාමීන් වහන්සේ මට එහෙම සීලයෙන් මට දෙස් දෙන ගතියක් තමන්ගේ ආත්මය තමන්ට බණින ගතියක් ඇත්තේ නැහැ කියලා නැත්තම් වැරදි හොන ගතියක් නැහැ කියලා. එතකොට බුදුහාමරණ නොචේ කිරතං අස්සජි අත්තනෝ සීලතෝ උපවදතං ඔත අත කිංචිතේ කුච්චං කෝච විපරිසාරෝ උඹට සීලයේ හානියක් බිඳීමක් කැඩීමක් <clears throat> කබර වැටීමක් මිලාන වීමක් කඩතොල් වීමක් නැත්තම් එහෙම නැත්නම් එහෙම දෙයක් වුණාමට අනේ මගේ සීලය මෙම කඩාගත්තයි කියලා උපවාද නැත්නම් කොහෙන්ද සැකයක් එන්න ඉඩක් කියලා කොහෙන්ද විපිලිසර බවක් එන්න කච්චිතේ කුක්කුච්චං කිංචිතේ කුක්කුච්චං කිංචිතේ විපටිසාරෝති කියලා. මේකත් අපි පණ භාවනා කරන ඇත්තෝ එහෙම නැත්නම් ආගමක ධර්මයක යෙදී ගත කරන ඇත්තෝ නිතර හිත තබා ගත යුත්තක් තමයි සීලයක ඉන්න කෙනාට ලැබෙන ලොකුම ලාභය තමයි කුකුස් නැතිකම. අවිප්පටිසහරත්ථය ආනන්ද කුසලානි සීලානි කියලා ਸਰවචාන්සේ ඍජු ප්‍රකාශයක් කරනවා ආනන්ද මේ සීලය කුසල සීලය එහෙම නැත්නම් මේ නිකන් මේ අජවෘත ගෝවෘත කියලා ඒ දවස්වල තිබුණු අර සීල වෘත සමාදන් වීම නෙවෙයි ශාසනයක තියෙනා වූ නෛර්යානික සද්ධර්මයක තියෙනා වූ ශාසනයේ තියෙන සීලය ඒකට කුසල සීලය කියලා කියනවා කුසල සීලේ එකම ප්‍රයෝජනය තන විපිලිසර බව නැතිකම විපටිසාර කියලා කියන්නේ විපිලිසරකම කියලා සිංහට ආරවන්නේ අවිපටිසාරත්ථයකෝ ආනන්ද කුසලාන සීලාන ආනන්ද මේ සීලය මේ ශාසනයේ තියෙන විපිලිසරකම නැති කරගන්නයි. වෙන විදිහකට කියන්න පුළුවන් අපිට භාවනාවේදී කොතනක හෝ විපිලිසරකමක් ආවා නම් කුකුසක් ආවා නම් පැහැදිලිවම පිටිපස්ස හැරලා බලන්න සීලය පිළිබඳ. ඒක පිළිබඳව සකසහිතව අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන හතරාකාර බයක් ගැන දෙන්න තරම් බලවත් වූ මේ සීලය තිබිය යුතු මට්ටමේ නැත්තම් ඒ මතුමත් ඒ භාජනට කොච්චර වතුර දැම්මත් පුරවන්න බෑ. ඇයිදල් කූඩේකට වතුර පුරවනවා වගේ සීල පදනමක් අවශ්‍යයි. සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ කියලා ඔය ඒ විසුද්ධි මාර්ග ගාථා තියෙන්නේ ප්‍රඥාවන්ත නරයා එහෙම නැත්නම් මිනිස්සයා පටන් අරගන්නේ සීල පිටලා. ඒ සීලය කඩාගත්තට පස්සේ නැත්නම් සීලය පිළිබඳව ඇහිදල් තිබ්බට පස්සේ ඒකට කොච්චර කෙරුවක්වත් ওই ඉදිරියට බලාපොරොත්තු වෙනා වූ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ හිරවන්න පුටවන්න අමාරුයි. ඒකේ සීල පදනමක තමයි හිටින්නේ. ඒක අපි ටැංක් එක ටැංකියක් හදලා ඒකේ වතුර ලීක් වෙන්නේ නැති වෙන්න නෝ ලීක් ගියාට පස්සේ තමයි වතුර හිටින්නේ ඒකේ. එහෙම නැත්නම් වතුර හිටින්නේ නැහැ. ඒ පදනම තියෙන්නේ සීලේ. ඒ නිසා සීලේ තියෙනවනම් විපිරිසර බවක් හෝ කුකුසක් නැහැ. ඉතින් බුදුහාමුදුර අහනවා අස්සජි උඹට සීලේ පිළිබඳව අත්‍රානුවාද බයක් නැත්නම් කොහොමද කුකුසක් එන්නේ කොහොමද මේ විපිලිසරකමක් එන්නේ කියලා. මෙතෙන් එනකම්ම මේ උප්පත්ති කතාවයි එහෙම නැත්නම් මේ සංසිද්ධිය ඇති වෙච්ච පසුබිමයි නිදානය කතා කරන මෙතෙන්දී බලලා මල්ලෙන් එළියට පයින්. ඒ නැත්තම් කාරණාව කියවෙනවා. පුබ්බේකෝහම් බන්තේ ගේලඤ්ඤේ ස්වාමීන් වහන්සේට ගිලන් වෙන්න කලින් අස්සජී ස්වාමීන් වහන්සේ මතක් කළා කියනවා පුබ්බේකෝහම් බන්තේ ගේලඤ්ඤේ ගිලන් වෙන්න කලින් පස්සම් බයං කාය සංඛාරෝ විහරාමි. මම ආනපාන සති භාවනා කරලා ඒ සතිපට්ඨාන සූත්‍රය ආනපන සති සූත්‍රය සඳහන් කරලා තියෙනවා හොඳට පట్టල වාඩි වෙලා හොඳට හුස්මට හිත තියා හිත තියාන පුළුවන් නම් සියෙන් යුක්තව ආස්වාස කරලා සියෙන් යුක්තව ප්‍රස්වාස කරලා හොඳට අපි කිව්වොත් ආනාපාන සතිය කියලා ආස්වාස් ප්‍රස්වාසයේ සතිය පිටව ගන්න පුළුවන් නම් ඒ කෙනාට ඒ බවට ලකුණක් විදියට මුලින් මුලින් තියෙන ඒ ගොරෝසු දිග රළු ආස්වාසේ දිග රළු ආස්වාසක් විදියට වැටෙනවා දිග රළු ප්‍රස්වාසයේ දිග රළු ප්‍රස්වාසයක් විදියට වැටෙනවා එහෙමම තැම්පතුවකට යනවා නම් ඊත හිතවිලි දිගේ දුවන්නේ නැහැ. වේදනා නිසා කය කලකොල වෙන්නේ නැහැ. ඒ වගේම සද්ද නිසා හිත ඇවිස්සෙන්නේ නැතුව ඇතුළට තැම්පත් වෙනවා නම් මේ හුස්ම රසං වාස සන්තෝ රසං අස්ස සාමීච පජානාති කියලා ඇතුළට සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිත පිට දුවනවා වෙනුවට ඇතුළට තැම්පත් වෙනකොට ඒකට ලැබෙන අනුග්‍රහයක් විදියට හුස්ම රැල්ල සියුම් වෙනවා. හිත ඒක හොඳයි අනේ හොඳයි කියලා හිතත් ඒ සාන්ත වෙන හුස්ම රැල්ල ගානටම තැම්පත් වෙන්න පටන් ගන්නවා. කයත් නිඳ ගිය කෙනෙක්ගේ වාගේ එහෙම නැත්නම් සාන්ත වෙච්ච කෙනෙක්ගේ වගේ කයත් තැම්පත් වෙනවා. ඒක අර දිග හුස්ම කෙටි හුස්මක් වඩපත් වීමක් මාර්ගයෙන් සරුවචනාංශේ මම මේ දැන් කතා කරන්නේ ආනාපාන සති සූත්‍රයෙන් නැත්නම් සතිපට්ඨාන සූත්‍රයෙන් උද්දෘතය. අන්න එහෙම කරගෙන යනකොට මේක කලබල වෙන්නේ නැතුව මේක තමයි හරි ක්‍රමය කියලා හුස්මට මූණට මූණ දාලා හිටිනවා. මුළු ජීවිතේ සියල්ලමටම වෙනුවට මට දැන් එකයි තියෙන්නේ ඇතුළ වෙන හුස්ම පිට වෙන හුස්ම දිහා අවදියෙන් මූණට මූණ බාලා බලන ඉන්නකොට යෝගාවචරය විශ්ින් කළ යුත්ත පිළිබඳ ඉංගියකුත් දෙමින් සරුවචාන්සේ කියනවා ඒ වෙලාවට සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති හුස්මේ මේ මුල මේ මැද මේ අග කියලා හුස්මේ මුලුල්ලම මුළු කාය සබ්බකාය සම්පූර්ණයෙන් දැක ගන්නාසුලුව හුස්මත් එක්ක ඇසුරු කරන්න කියලා. ආස්වාසිය මේ මුල මේ මැද මේ අග. ඊට පස්සේ ප්‍රස්වාසයේ මේ මුල මේ මැද මේ අග කියලා යාන්තමට හුස්ම පටන් ගන්නකොටම එතන එළඹ සිටින්න ඕන. අප්‍රමාදීව එතන බලාගෙන ඉන්න ඕන. හුස්ම හොඳටම ගොරෝසු වෙනකන් ප්‍රමාද වුණොත් අසත්‍යමත් වුණොත් අපිට වැටෙන්නේ ගොරෝසු වෙච්ච, ඝන බහල වෙච්ච රළු කොටස විතරයි හුස්මේ. ඒක තමයි ආධුනිකයට සිද්ධ වෙන්නේ. ආධුනිකයා දකින්නේ හුස්මේ රළු කොටස විතරයි. සාමාන්‍ය අපේ දැනුම් මට්ටමින් ඉහළට ඇවිල්ලා ගොරෝසු වෙච්ච හරිය විතරයි. ඉතින් ඒක ඒ දකින ඒ හුස්මක් නැවත නැවතත් නැවත නැවතත් එන්න තරමට කය තැම්පත් කරන හුස්ම තැම්පත් කරන හිත තැම්පත් කරන බලනකොට විතරක් එයාට ඒ මෙතෙක් දිනු කරගත්ත සතිය අප්‍රමාදය තව දිනු තුණු කරමින් අත් කරගන්න අදහසින් හුස්ම මතුවෙනකොටම බලන්නේ කියලා කියනවා. හුස්ම එනවත් එක්කම බලන්න සූදානමින් ඉන්නේ කියනවා හුස්ම එන්නේ ඉස්සලා එතෙන්ද ගිහිල්ලා මතුවෙන හැටි බලන්නේ. ඊට පස්සේ ඒක තමයි අමාරු එහෙම නැත්නම් ඒකට තමයි හිත මෙහෙවන්න ඕනේ. එතකොට ඒ පුද්ගලට අර මෙතෙක් දකපු අර ඝන බහල හුස්ම සියුම්මට පටන් ගන්න ඝන බහල වෙච්ච හුස්ම හරහා ගිහිල්ලා අන්තිමට මේක ගෙවිලා යනවා බලන්න පුළුවන්. ආශ්වාසයේ යාන්තවට පටන් ගන්න තැන ඉඳලා අත ගාගෙන ගිහිල්ලා ඉවර වෙන තැන බලන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රස්වාසයේ එන්නත් කලින් එළඹ සිටිනවා. සතිමත් වෙන. ඒකට ප්‍රස්වාසයත් යාන්තමට පටන් ගන්න වෙලාවෙ ඉඳලා ඇවිල්ලා ගොරෝසු වෙලා ඒ හරහා ගිහිල්ලා ප්‍රස්වාසයේ ගිවිල යන තැන බලන එකට සබ්බ කාය පරිසංවේදී කියලායි සරුවත්ංශය සඳහන් කරන්නේ. ඉතින් මේක ටිකක් ටිකක් නෙවෙයි හුඟක් අභියෝගශීලී මොකද මේ කියන වචන උනත් උඟ දිනුවට තේරෙන්නේ නැහැ මොකද්ද කොහොමද මේ බලන්නේ මුල බලන්නේ කොහොමද එන්නේ ඉස්සලා ගිහලා බලන ඉන්නේ කොහොමද කියනවා හුඟක් වෙලාවට ධර්ම සාකච්ඡාවලදී ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරනක සාධාරණයි මොකද අපි මෙතෙක් කල් හුස්මට එච්චර ගෞරවයක් කරලා තිබුණේ යා සාන්තවනාරි හුස්ම පේනවනම් ඒක ආනාපාන සතිය කියන්නේ හිටියේ නමුත් ਸਰවඥාන්සේ එතෙන්ද ගිය කෙනාටයි ඊගා උපදේශපන්තිය දෙන්නේ. ආ මෙහෙම හුස්ම දැපෙන දමා ගත්තා නම් මුණට මුණ දාලා තියාගත්තන එහෙ නැත්නම් එනේන හුස්ම බලන්න පුළුවන් තරමට විශ්වාසය ඇති වුණා නම් ඒ හුස්ම එන්නත් ඉස්සරලා එතෙන්ද ගිහිල්ලා එනකොටම බාර ගන්න මට්ටමට නැත්නම් අපි කියනවා අපේ ගෙදරක උත්සවයක් තියෙනකොට අපි අමුත්තන්ට ආරාධනා කරනවා. ඉතින් අමුත්තන්ට ආරාධනා කරන එකේ ගෞරවයක් වශයෙන් ගෙදර තින්ත ගාලා, ගොම්මැටි ගාලා, වටේ පිටිය සකස් කරලා මේ තේ පැන් ටිකක් ලෑස්ති කරන වතුරුණු කරලා මේක කැවිලි හදාගෙන ඉතින් බලائیں. ඉතින් ගෙදර එනකොටම අපි සාදරව එලිපත්තට යනවනේ. දැන් අමුත් වෙන වෙලාවට එලිපත්තට එනවා. නමුත් ප්‍රධානමොත්තට මේක වැඩි සැලකිල්ලක් අපි කරනවා. ප්‍රධානමොත්ත ගෙට කොට වෙනකන් නෙවෙයි අපි කඩුල්ල ළඟ හදනවා යාට තොරණක්. කඩුල්ලේ ඉඳලා මෙතෙන්ට එනකන් පාර පිරිසුදු කරනවා. ඒ කඩුල්ලේදී පිළිගැනීමක් කරනවා. නැත්නම් තොරණක් ගාලා පීත්තපටියක් කියලා බුලත් අතක් ගිහිල්ලා ඉදිරිපත් කරලා ඒ පීත්තපටිය කපලා නැටුම් කුට්ටමක් දාගෙන නැටුම් කණ්ඩායමක් දාගෙන ඒගොල්ලත් එක්ක ඇවිල්ලා ගෙට ඇවිල්ලා ගෙතනදිත් පිළි අරගෙන ඉන්නකම් ප්‍රධාන අමුත්තා ගෙදර ඉන්න බොහොම සුළු වේලාවක් ඉන්නකම් එයාට padikkamද වතුර ටිකද ඉඳ ගන්න ආසනේද ඔක්කොගෙම උපස්ථාන කරනවා කරලා යනකොටත් පසු ගමන් යනවා තොරණ ගාවට යනකම්. එතකොට අපි අර සාමාන්‍ය අමුත්තට කරන්නේ ගෙට එනකොට ගේලිපත්ති පිළි අරගෙන සංග්‍රහ කරන එකයි. ප්‍රධාන අමුත්තට සලකන්නේ ඒ සාමාන්‍ය අමුත්තු එනකොට ගේ උණු වෙන්න පටන් ගන්නවා. ගේ රත් වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් උත්සව සිරියක් එනවා. අන්නේ උත්සව සිරියේ හරි මැද තමයි නැත්නම් වැදගත්ම සිද්ධිය තමයි ප්‍රධාන අමුත්ත. එනකොට එතකොට ගෙහිමියා අර දක්වන සැලකිල්ල මොකද්ද? පෙර ගමන් යනවා ගිහිල්ලා එතනදී බාර ගන්නවා. ඒකලා ගෙටන ගහගෙන ඇවිල්ලා ගෙදරදී සියතිම්ම. ධනෙන් පණින් සංග්‍රහ කරලා ආපහු යනකොටත් පසු ගමන් යනවා. අනේ ඒ වාගේ තමයි ආනාපානෙත් සාමාන්‍ය අමුත්තු එන්න පටන් ගන්නකොට අපි ඉතින් සීය සතිය එළඹ සිටිනවා. එළඹ සිටිනකොට අපි දැනගන්න ඕනේ දැන් එක හුස්මක දෙක හරි කමන්නේ හුස්ම එන්නත් කලින් අර තොරණ ළඟට ගිහිල්ලා ප්‍රධාන මුත්ත බාර ගන්නවා වගේ යන්න ගියාම ඔන්න අපිට දැනගන්න පුළුවන් හුස්ම ඊටාත්ම සිහුන් තැනකින් පටන් අරගෙන ඔය සාමාන්‍ය අපිට දැනෙන ගොරෝසු හුස්ම පාටපත් වෙලා ඉවර වෙනකොටත් ඊටාම සිහුන් තැනකට යනවා. මේක දක්ිනවා නම් සම්පූර්ණ චක්‍රය දැක්කනම් ඒකට කියනවා සබ්බකාය කියලා. නැත්නම් අපි සාමාන්‍යයෙන් අටුවාචාරින් වාසලා ඒක විස්තර වචන වශයෙන් පෙන්නන්නේ මුලැමැදාග දකින්නයි කියලා. ආන්නේ මුලැමැදාග දැක්කට පස්සේ මේ හුස්මට හුඟා කාසන්න වෙලා බලන්න ඕන. netchara දීලා බලන්න ඕන. අන්වීක්ෂකයට දැම්මා වගේ බලන්න ඕන. මේ බලනකොට හුස්මේ පෙර නොදැක්ක හුඟා විස්තර පේන්න පටන් ගන්නවා. නිකං උපමාවකට කියනවා ඈතින් යන කඩිරැලක් කූඹි රැලක් දිහා බලා හිටපුවාම ඒක දර කඩක් ලී කැල්ලක් මුලක් වගේ පෙනුනට ලං වෙලා බලන්න බලන්න බලන්න ඒ කූඹියා පිටිපස්සේ කූඹියා බොහොම ශීඝ්‍රයෙන් ළඟ ළඟ ළඟ යනවා දකින්නකොට ඒ මැරිච්ච ලී කඩක් කියලා හිතපු එක ඇතුලේ ගොඩාක් කූඹි එක පිටිපස්සේ යන මිසකට ලී කඩක්වත් මුලක්වත් වැලක්වත් නැති බව තේරෙන අතර ක්‍රියාශක්තියක් තේරෙන්න පටන් ගන්නවා. ඒ කූඹි බොහොම කඩිසර జాතියක්. ඒ කඩිසර බව නිසා අර ඈත ඉඳලා බලලා මැදට ඇවිල්ලා ඊටාම ලඟ වෙනකොට විස්තර දකින්න දකින්න දකින්න හිත තැම්පත් වෙයිද මේ ක්‍රියාවේගයේ දකින්නකොට නැත්නම් හිත කුලප්පු වෙයිද කියන එක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. අරමුණට ඊටාම සමීප වෙලා බලන්න බලන්න හිතේ ක්‍රියාවේගය වැඩි වෙනවා. ඒක ඒක භෞතික විද්‍යාවේ නම් හොඳටම දන්න දෙයක්. මයික්‍රොස්කෝප් එකට එහෙම නැත්නම් අන්වීක්ෂයකට දාලා බලනකොට ගොඩක් විස්තර පේනවා. අපි සාමාන්‍යයෙන් වීදුරු කතාවකට ලී ටිකක් දාලා පස්කුණයක් ලොක් කරන බණ්ඩ කණ්ණාඩි බැලුවාම තාම රතු පාටට කැදල්ලක් පෙනේ. 40 ගුණයට 100 ගුණයට වැඩි කරලා බලනකොට වීපැදුරක් වේලුවා වාගේ පුදුමාකාර පුංචි පුංචි පුංචි පුංචි එක එක එක එක මේ පුංචි කොටස් පේන්න පටන් ගන්නවා. අපි ඔය පිදුරු කුණු වෙච්ච තැනක වතුර කඳුලක් අරගෙන කදාවක දාලා බැලුවොත් ඒ අපිරිසුදු ජලය බව නම් පේනවා. නමුත් හොඳට මාන්වික්ෂර දාලා බැලුවොත් ඒකේ සත්ත්වෝද්‍යානයකට වැඩිය සත්තු ඉන්නවා. ඒ වගේ අපිට පේනට වැඩිය පිටකාටු වගේ විශාල කැබලි කෑලි කැබලිච්ච තියෙනවා. ගහක අත්තක කෑල්ලක් තාලා බැලුවොත් විවිධාකාර හැඩ සෛල සෛල ಜಾති. ඒව ඇතුලේ එක එක විස්තර වෙන මේ පේන්න පේන්න පේන්න පේන්න විස්තර වැඩි වෙනවා ක්‍රියාශක්තියක් වැඩි වෙනවා. ඉතින් අන්නේ විදිහට මේ සබ්බකාය පරිසංවේදී කියලා මුලැමැදාක බලනකොට මේ හුස්මේ නොදැක්ක විස්තර තොගයක් දකිනකොට සමහරෙකුගේ හිත චකිත වෙනවා. බය වෙනවා. මේක ඇතුලේ මෙච්චර මේ ලබ්බේ තොවිලේ වාගේ ලබ්බේ පල්ල බලනකොට දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙනෝ කියලා කට්ටිය එළියට එනකොට හිතනවා ලබ්බ ඇතුලේ මෙච්චර වැඩ තියෙන්න පුළුවන්ද කියලා. ආහන්න එක වෙනකොට හිත සංසිඳෙයිද කලබල වෙයිද කියන එක විවෘත මාත්‍රකාවක් බව මම ප්‍රකාශ කරේ. දැන් බුදුරජාණන්සේ මෙතෙන්ද ගෙනියලා අපට කියනවා පස්සම්බයං කාය සංකාරං අසසීසාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසීසාමිති සික්ඛති මෙන්න මෙහෙම විස්තර විභාග වශයෙන් ආස්වාස් ප්‍රසවාසයේ දකිනකොට හිත කලබල නොවේවා කියලා හික්මෙන්දී හිත සංසිඳේවා කියලා හික්මෙන්දී කියලා කියනවා. මෙතන පස්සම්බයං කාය සංකාරං කියලා කියන්නේ පස්සම්බනේ කියලා කියන සංසිඳීමට tempatuට tempat වෙන එකට කාය සංස්කාර කියලා කියන ආස්වාස ප්‍රසවාස දෙකට ඒ නිසා ආස්වාස ප්‍රසවාස දෙකේ සංසිඳීමක් මට දැක ගන්න ලැබේවා දැක ගන්න නම් හිත සංසිඳුවගෙන බලන්න ඕන. ආහන ඔතෙන්ට යනකොට ඒ සාමාන්‍ය හුස්ම දැකලා බලන සතියට වඩා බොහෝම අවස්ථා දෙක තුනකින් දියුණු වෙච්ච තියුණු වෙච්ච සතියක් අවශ්‍යයි. මේ සතියට යනකොට අනිවාර්යයෙන්ම සමාධිය ඇවිල්ලා කියන්නේ සතියේ පළ ප්‍රයෝජනයක් විදියට සතියෙන් සකස් කර දද්ද පිටියේ හැදිච්ච මල්පල වාගේ සමාධියක් එනවා. ඉතින් එතෙන්දී මේ සමාධිය ගන්න නම් නැත්නම් මේ සමාධි ආස්වාදයක් ලබන්න නම් සමාධිය සැපයක් ලබන්න නම් අර පියවර දෙක තුනකින් ආනාපානෙට හොඳටම සමීප වෙන්න ඕනේ පිට යන දෙනතු ආනාපාන යෙහිම හිත පවත්තන්න ඕනේ එතකොට ආනාපානේ විශාල රූපාන්තරණයක් සිද්ධ වෙනවා විපරිණාමයක් සිද්ධ වෙනවා ඒ සෑම විපරිණාමයකදීම හිත කලකොල කරගන්න නැතුව සමීප වෙලා බැලුවොත් ක්‍රියාශක්තිය වැඩි වුණාට ආනාපානය ඇතුළත ක්‍රියාශක්තිය වැඩි වුණාට යෝගාවචරයට පුළුවන් වෙයි හිත තැම්පත් කරන්න. හුස්ම දකිමින් දකිමින් තැම්පත් කරන්න පුළුවන් වෙයි. මෙන්න ආන අවශ්‍යජි ආම්දෝ හිටපු තැන. අස්සජි ස්වාමීන් සඳහන් කරලා කියනවා පුබ්බේ කුහම්බන්තේ ගේලඤ්ඤේ පස්සම්බයං කාය සංඛාරම් විහරාමි. මම ගිලන් වෙන්න ඉසල ස්වාමීන් කාය සංස්කාර සංසන්දනේ සංසිඳුවාගෙන මම විසුවා. එනිසා හොඳටම හුස්ම තැම්පත් කරගන්න මට පුළුවන්. හුස්ම කොච්චර තැම්පත් වුණත් Tamanට හොඳට හිතට තේරෙනවා ක්‍රියාශක්තියක් වැඩ කරන බව. එක දිගට විදුලි බලාගාරයක වාගේ බලවේග පේශ කර්මාන්ත ආයතනයක වාගේ ඇතුලේ වැඩ රාශියක් යනවා. කොච්චරද කියලා කියනවනම් හුස්ම ආස්වාසෙදිත් එක විදියට වැඩ පිළිලක් කරනවා ප්‍රස්වාසෙදිත් එක විදියට වැඩ පිළිලක් කරනවා ආස්වාද ප්‍රස්වාස දෙක හිස්තැනත් එක විදියටම වැඩ පිළිලක් කරනවා. මේක ටිකක් බය හිතෙනවා මේ මොකද මේ ඇතුලේ ලොකු කැළඹිල්ලක් කියලා. ඉතින් ඒ චීදි සංසිඳනවා කියන එක ලේසි නෑ. මේකට උදාහරණයක් වශයෙන් කියනවා ඔය මේ අද තියෙන ස්නායු ශල්්‍ය වෛද්‍ය ක්‍රම නැත්නම් ස්නායු වෛද්‍ය ක්‍රම වල හැටියට දැන් පුළුවන් බලන්න ඔලුවක් වැඩ කරනකොට ඒ ඔලුවට විදුලි මේ ටර්මිනල්ස් දාලා ඒ ඔළුවේ මොන විදිහේ තරංග පිට වෙනවද මොන ආකාරයේ ක්‍රියාවත් වෙනවද කොහොමද යන්නේ සංසිද්ධෙමින්ද අවිස්සෙමින්ද රාගයේ පැත්තරද ද්වේෂයේ පැත්තරද කියලා ගොඩක් වෙලාවට මේ විද්‍යුත් තරංග කියව ගන්න පුළුවන් අපේ අර ECG දාලා හෘද වස්තුවේ තරංග බලනවා වගේ EEG දාලා බලනවා වගේ ඒ බලනකොට මේ පරීක්ෂණාගාරයේදී කරලා තියෙනවා අවදියෙන් ඉන්න මිනිස්සෙකේ සහ නිදාගෙන ඉන්න මිනිස්සෙකෙන් නිකුත් වෙන තරංග නැත්තම් ක්‍රියාශක්ති බලනකොට අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය නිදාගෙන ඉන්නකොට අපේ ක්‍රියාකාරකම් ගොඩක් අඩු වෙයි කියලා. අපි සින්දු කියනකොට නටනකොට පොල් ගස් නගිනකොට පීනනකොට අස්සය පදිනකොට අපි දන්න උගාක් හිත ක්‍රියාත්මක වෙනවායි කියලා. නමුත් ඒ විදුලිය ක්‍රියාත්මක කරන යන්ත්‍රයට මිනිස්සු දාලා එක්කෙනෙක් අවදියෙන් හිත ක්‍රියාත්මක කරනකොටත් තව කෙනෙක් නිදාගෙනකොටත් හිතේ කිසිම වෙනසක් නැහැ කියලා දැකලා තියෙනවා. මේ යන්ත්‍රය එක දිගට වැඩ කරනවා. අපි අවදියෙන් හිටියත් නිදාගෙන හිටියත්. නිදාගෙන ඉන්න එක එක පාරට බයක් කරලා නැගිට්ටුවොත් පුංචි කම්පන වේගයක් දීලා ආයෙත් අර විදිහටම දුවනවා කියලා. ඒ වගේ තමයි ආස්වාසය ඊටාම ගොරෝසු තැන බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවා හොඳට පේන සංසිද්ධියක් බලලයි අපි මේ සතිය පිටවන්නේ කියලා. ආසසේ පටන් ගන්නකොට ලාවට පටන් ගන්න සංසිද්ධියක් බලලා සතිය පිටවන. ආසසේ ගෙවෙනකොටත් බලන්නේ ඊටාම ලාවට ගෙවම් කරන සංසිද්ධියක් බලලා සතිය පවත්වා ආශ්වාසය ගෙවම් කළ ප්‍රශ්වාසය පටන් ගන්නකොට හිස්තනක් තියෙන. අහුවෙන්නේ නැහැ. එතනදී මොකේ සතිය පවත්වන්නේ? එතකොට සතියේ හෝ සමාධියේ හෝ හිතේ ක්‍රියාකාරකම් වල අඩුවීමක් වෙනවද කියලා බැලුවොත් මොකක්වත් නැහැ. වක්කඩකින් පනිනවා පැන්නට මොකද මේ නිකන් පොළවේ විදින්නා වාගේම පනිනවා. ආන් මේ වෙලාවේදී ඒ සංහිඳියාව එනකොට ඒ වලකොඩලි සමතලා කරලා අල්ලලා දෙන්නේ සමාධියෙන් තමයි. සමාධියේ කාපට් දාලා අල්ලලා දෙනවා. අර ඉස්සර තිබුණු රැලි රැලි ගා ගා තිබුණ පාර සමාධියෙන් කාපට් කරලා දෙනවා. ඉතින් කවුද අකමැති වෙන්නේ එවැනි සමාධියකට? ඉතින් දැන් අස්සජි ස්වාමීන් වහන්සේ කියනවා පුබ්බේකෝ හම්බන්තේ ගේලන්නේ පස්සම්බෙත්වා කාය සංඛාරේ විහරාමි. කාය සංස්කාර සංසිතුවේ මම හිටියා. සෝහන්තං සමාධින් නප්පටි ලබාමි. දැන් ස්වාමීන් වහන්සේ මට එතෙන් යන්න බෑ. දැන් මම ලෙඩ වෙලා මරණාසන්නයි මම දැන් කියනවා ආනාපානෙතෙන් බහින්නත් බෑ. ওই සමාධියක් නැහැ. ඔන්න ඕක තමයි මගේ කුකුස. ඒක තමයි මගේ විපිලිසරක සෝහන්තං සමාධින් අපටි ලබාමි තස්සමයම් බන්තේ තං සමාධින් අපටි ලබතෝ එවං හෝති නොචේ කවහං පරිහායාමි තීති ඉතින් මේ විදිහට සමාධිය නැති වුණොට සංස මට ඇතුලෙන් මට සාධාරණ සැකයක් තියෙනවා මම පිරිනවයි කියලා මට අර තරම් ආනාපාන හොඳට විස්තර සහිතව බලන්නත් බෑ සමාධියක් එන්නෙත් නෑ ඒ වෙනුවට දැන් උද්දච්ච කුක්කුච්චය ඇවිල්ලා. විච්ච දේවල් ගැන පශ්චාත්තාවපයක් සහ ඉස්සරහට මට අනිවාර්යයෙන්ම මට සමාධියක් නැතුව මැරෙන්න වෙනවා. මේක නිසා ඉස්සරහට මට කුකුසක් ඇතිලා. උද්දච්චයක් පහළ වෙලා. උද්දච්චයක් කියලා කියන්නේ හිත කම්පන වෙලා, චංචල වෙලා ඉස්සරහා ගත වෙච්ච අතීතයේ පිළිබඳව සැක පහළ වෙලා. මේකයි මගේ උද්දච්ච කුක්කුච්චේ. එහෙම නැත්නම් මෙතන කියන්නේ කුක්කුච්චං විප්පටිසාරං කියන වචන දෙක පාවිච්චි කරනවා කුකුස සහ විපිලිසරකම ඇති වෙනවායි කියලා. ඉතින් මම හිතනවා භාවනා කරපු කිසිම කෙනෙකුට මේ ප්‍රකාශයේ තියෙන අස්වාභාවිකමක් වැටහෙන එකක් නෑ හැම කෙනෙක්ම මේක අත්දකලා ඇති. භාවනා නොකරන කෙනෙකුට ඒ වගේ මේක අපබ්‍රංශයක් වෙනවත් ඇති. මොනවද මේ කතා කරන්නේ මෙව්වද බුද්ධ ආගම කියන්නේ කියලා. එනමුත් මේ අස්සජි සූත්‍රය ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොත ලියනකොට දෙපොලක සඳහන් කරලා තියෙනවා මේ ප්‍රශ්නේ මතුවෙනකොට භාවනාවට උදව් කරන කල්යාණ මිත්‍රයා මෙවැනි කෙනෙකුට මොන විදියෙ දිරිගැන්වීමක් කළ යුතුද මොන විදියෙ තනවා වඩා දීමක් කළ යුතුද කමඨාන සුද්ධ කර දීමක් කළ යුතුද කියන එක ලෑස්ති වෙලා වග වෙන්න වෙනවා මොකද මේ මෙහෙමපත් නොවි ඉස්සරහට යන්න බෑ දැන් ওই කමඨාන් සුද්ධ මේ ධර්ම සාකච්ඡා කරනකොට ගන්න ප්‍රශ්න එව නැත්නම් මගේ කම්පියුටරේ ඊමේල් මැසේජස් වල තියෙන කමඨාන් සුද්ධ කරන්න එවල තියෙන පණිවිඩ ගත්තොත් 75 කොයි ප්‍රශ්නෙමයි අහලා තියෙන්නේ. ඔතෙන් යනවා ගිය දවසේ ඉඳලා කට අරගෙන බලා ඉන්නවා හෙටත් වෙන්න ඕනේ අනිද්දාත් වෙන්න ඕනේ අද 60 නම් හෙට 65ක් වෙන්න ඕනේ අනිද්දා 70ක් වෙන්න ඕනේ 75ක් වෙන්න ඕනේ දිගටම මේක චීස් කෑල්ල වගේ එක දිගට තියෙයි කියලා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඒක නැති වෙනකොට ගුරුවරයාට දොස් කියනවා. ආකාශයට දොස් කියනවා. ආණ්ඩුවට දොස් කියනවා. එහෙම නැත්නම් මගේ කාලකන්නිකමක්ද කියලා හිතනවා. එහෙම නැත්නම් පාරමිතා පිරලා නැද්ද කියලා අහනවා. නානා විදියට අර දාගන්න තුරුන් තරම් කංකරච්චල් ඔලුවට දාගෙන සැක උපදවන එක තමයි ඇති කරන්නේ. ඉතින් ඒක මේ අපිට අවුරුදු 2600 අපට පස්සේ අවුරුදු 60 2000 ගාණක් මෙපිට කරදිය වලල්ලේ මෙපිට හිටියත් එදා සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ අස්සජී ස්වාමීන් වහන්සේට සිද්ධ වුණත් එකම තමයි වෙන්නේ. අපි යම්ම විදිහකට මේ සතිය වෙනුවට සමාධිය ඉස්සරහින් තිබ්බ ගමන් ඔය පටලැවිල්ල වෙනවා. එදාට කරත්තේ ඉස්සර වෙනවා ගුණා පස්සට යනවා. ජීදකොට කරත් එක කරත් ඉස්සර තියලා ගොනා පස්සට ගියාම මොනව කරන්නේ? ගුණාන කරන්න දෙයක්. බුදුරජාණන්සේ කියන්නේ ආයශරයක් ගුණා ඉස්සරහින් තියලා කරත් පස්සෙන් තියන්නේ. එතකොට ගුණා දන්නව කරන්න ඕන දේ. ඒක නිසා මෙතෙන්දී සරුවචන දානවා යේතේ අස්ස ජී සමන බ්‍රාහ්මනා සමාධි සාරකා සමාධි සාමඤ්ඤා. අසජි මේ ශාසනෙත් ඉන්නව කොයි ශාසනෙත් ඉන්නව සමාරු සමන බ්‍රාහ්මනයෝ මේ සමාධියම සාරය කියලා හිතනවා. සමාධි සාමාන්‍ය මුළු මහානකමම සමාධිය කියලා හිතනවා. තේසන්තං සමාධින් අපටි ලැබතං එවං හෝති නොචස්සු මං පරිහායාමාති इति. ඉති එවැනි කෙනෙකුට මේ සමාධිය යම් වෙලාවක නොලැබුණොත් එවැනි කෙනාට ඒ නොලැබිච්ච සමාධිය මත කුකුසක් පහළ වෙනවා මම පිටිනවා දෝ කියන එක. බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ රෝග නිర్ణයක්. යම් කිසි කෙනෙක් තමන්ගේ භාවනා ජීවිතයේදී සමාධිය ඉස්සරහින් තියාන යනවා නම් සමාධිය මහානකමේ අන්තිම ඵලය සාමාන්‍ය ඵලය කියලා ගන්නවනම් සමාධි සාමාන්‍ය ගන්නවනම් එවැනි කෙනාට ඒ සමාධිය නැති වෙනකොටම අනිවාර්යයෙන්ම අත්තානුවාදයක් බයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ઈચ્છා බංගත්වයක් ඇති වෙනවා. අයියෝ මං පිරේනවාද කියලා. ඉතින් දැන් මේ මරණසන්න වෙනවදී ඒක වෙන්න ගියොත් භාවනා නොකරපු කෙනෙකුට වැඩි අමාරු තත්ත්වයටපත් වෙනවා. වෙන විදිහට කියනවා සමාධියක් අත් නොදකපු සීලයක් නොරකපු කෙනෙකුට වඩා අමාරු තත්ත්වයකටපත් වෙනවා. මොකද මේ අතර දීලා ගත්තා වගේ. දැන් මරණාසන්න මොහොතදී වේදනාවක් ඇවිල්ලා කරදර කරන වෙලාවේදී අර තිබුණු සමාධි සරණ එහෙම නැත්නම් තමන් කාටත් වැඩිය මම උසස් මට ඕන දෙයක් වුණොත් මට සමාජයෙන් බේරෙන්න පුළුවන් මට තියෙනවා ගැලවුම් මාර්ගයක් කියලා හිතාරපු එක්කනා ඒ වෙනුවට දැන් හම්බ වෙන්නේ සීතල වතුරක් වෙනකොට ගිනි වතුරක් ලැබේ. ඒක තමයි අසජ්‍යාම්තරණ සිද්ධ වෙන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ මතක් කරන්නේ. ඒ සමාධි සාරය කරගෙන සමාධිය සාමාන්‍ය කරගෙන ඉන්නා වූ ශ්‍රමණ ප්‍රාක්‍මණයෙකුට මේ සමාධිය නැති වුණාට පස්සේ ඒ කෙනාට අනිවාර්යයෙන්ම සැකයක් පහළ වෙන්න ඉඩ තියෙනවා සරුවචනසෙත් පිළිගන්නවා අයියෝ මං පිරිනවදෝ කියලා. ඉතින් ඒ හිත ඒ මම පිරිනවද කියලා තමන් පිළිබඳ වැරදි අදහසක් විවිචනයක් සැකයක් කුකුසක් ඇති වුණාට පස්සේ සම්පූර්ණ වීදුරු මාලිගාවට ගලක් ගැහුවා වගේ තමයි. සේරම කුඩු කුඩු යනවා. වැලිය වලින් හදපු ලස්සන මන්දිරයකට රැල්ල වැදුනා වගේ. මොකද ඒ තරම්ම ලස්සනට තිබුණා ඒ තරම්ම ඒ ලස්සන හා සමාන ඒ නැත්නම් ඒ විශ්වාසයේ තිබ්බ ප්‍රමාණ විශ්වාස බංගත්වයක් ඇති වෙනවා. ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ සූත්‍රය අපේ ලොකු ස්වාමීන් වහන්සේ 1960 ගණන් වල පෙන්ලා දීලා තිබුණා භාවනා කරන කෙනෙක් කෙනෙකුට අත්‍යවශ්‍යයි සමාධිය. නමුත් ඒ සමාධිය කැඩෙන දෙයක් බව අනිත්‍ය දෙයක් බව කොටින්ම කියනවනම් දුක පිණිස පිහිටන දෙයක් බව. මේක මගේ වශයෙන් නොවන දෙයක් බව. පිළිගන්න තරමට. අඩු ගානේ සුතමේ ඥානෙ. අඩු ගා එහෙම නැත්නම් චින්තාමේ ඥානෙ. නැත්නම් ප්‍රත්‍යක්ෂේ නැත්නම් ඉතින් අසරණයි අනාතයි. නමුත් ඇත්ත වශයෙන්ම අසරණකමක් අනාතකමක් නැහැ. ඒ මොකද මිච්ඡා දිට්ඨිය නිසා මේක ඇති වෙන්නේ මිච්ඡා සංකල්ප නිසා මේක ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා මේක ඇති වෙන්නේ වැරදි දර්ශන නිසා මේක ඇති වෙන්නේ වෙන විදියකට කියනවනම් මේ සමාධිය අපේ ජීවිතය අපි බලාපොරොත්තු වෙන තෘෂ්ණාව මේ කාමයෙන් ලැබෙන රූප බලලා ඇති ආසාව සද්ද බලලා ඇති ආසාව ගන්ධ රස පහස ලබන ඇති ආසාව වගේ සමාධියටත් නිකාන්තියක් පහළ වෙනවා කාන්දන් ශක්තියක් පහළ වෙනවා ආකර්ෂණ ශක්තියක් පහළ වෙනවා ඒ ආකර්ෂණ ශක්තියමුත් කාමච්ඡන්දය වගේ සන්තුෂ්ත්‍යක් ලබා දෙනවා. එසා කාම ආශාව එහෙම නැත්නම් කියනවා නම් ආමිෂ සුඛය. ඒකෙදින ආධිනව දැකලා යම් කිසි කෙනෙක් සාර්ථක භාවනාවක් කරලා ආමිෂ සුඛේ වෙනුවට සමාධි සුඛයක්, නිර්ආමිෂ සුඛයක් ලැබුවට පස්සේ ඒ විශේෂය ඇති වෙන ප්‍රේමේ ආලිංගනය කාන්දා ශක්තිය කාමාසාවට එහා යන්න ඉඩ තියෙනවා. ගියොත් ඊට වැඩි සමාධිය තියෙන ඊට වැඩි විපස්සනා තියෙන කෙනෙකුට මිස කඩන්න බෑ මේක. උදේ පුද්ගලයා සාධාරණව හිතනවා මම මේකට ප්‍රේම කරන එක වටිනවා මොකද මේක අධර්මයෙන් උපයපු එකක් නෙවෙයි මේක නිර්ආමිෂයි ප්‍රයත්නෙන් උපයපු දෙයක් ඒ නිසා ඒ උපයපුදී ඵලයට මම බැඳෙනවා මම මේකට බැඳිලා බැඳිලා කියලා දන්නෙත් නෑ ඒක හරියට සාධාරණීකරණය කරනවා ඉතින් ඒක නිසා මං හිතුවා මේ දවස් අටේ අපි මේ સંદર્ભේ මේ පදනමේ ඉඳගෙන අපි මේ කරගෙන යන භාවනා ජීවිතයේදී අපි කොහොමද ලෙඩ රෝග තියෙන තැනකට යන්න ඉස්සලා වැක්සින් එකක් කරයි යන්නේ. එහෙම නැත්නම් අපි එන්නතක් අරගෙන යන්නේ කොහොමද? අපි දන්නවා පැහැදිලිවම මේ ලෙඩේ තියෙනවයි කියලා. අපි වසූරි තියෙන පැත්තකට යන්න හදන්නේ ඒ නිසා දැම්මම අපි ඒ එන්නතක් අරගෙන ප්‍රතිදේහ සහිත කරගත්තා නම් ඔක එනවමයි. කිසිම කෙනෙකුට බේරෙන්න බෑ. එනවමයි. ආවට මොකද අපි දැනගෙන අර ප්‍රතිදේ සහිතව ගියොත් මේක හරි ලස්සන සෙල්ලමක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බින්දෙන සමාධිය මතින් අපිට විනෝදයක් ඇති කරගන්න පුළුවන්. අපි විශ්වාස කරන ගියා නම් විශ්වාස භංගත්වයක් ඇති වෙනවා. අපි විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ සමාජයට නිගරු කිරීමක් නෙවෙයි. සමාජයට අනදර කිරීමකුත් නෙවෙයි. අපි දන්නවා අපි දන්න මේක ප්‍රයෝජනේ සලකලා වැඩ ගත්තා. එයා ගහන පදයට අපි නටන්න යන්නේ අපි නටන පදයට පුළුවන් නම් නටපන්. අපි ගහන පදයට පුළුවන් නම් නටපන් බැනනික හිටපන්. මේ සාමාන්‍යයෙන් ওই ඉස්සරත් මම අර කියලා තිබුණා ඒ කොල්ලෝ ඉලන්දාරි ඇඳා වෙනකොට කොම්මන් වෙලාවට කැලේට රිංගලාවේ බටනලා ගහනවා ගම් ගම් වල. ඉතින් බටනලා ගහනකොට කියනවා යන්න එපයි කියලා තනියම ඉන්න එපයි කියලා. ඒ මොකද මේ මොහිනේනවයි කියලා. මොහිනී ඇවිල්ලිවලා මේ යම් විදියකට අහුනොත් එම් මරලා දාලා යනවා කියලා. ඉතින් ඒ නිසා කියන ඉතින් ඒ වුණාට අර ඒ බටනලා ගහනකොට ඒ පරිසරය අවශ්‍යයි. මිනිසු කෑකොස්සන් ගන්නකොට බැරි වෙනවට වැඩිය හොඳයි ගැලේට ගිහිල්ලා ගහක් ලක් උඩ ඉඳගෙන ඉතින් හැන්දෑ කරේ බටනරා නන. ඉතින් සමහරලාට කියනවා මොහිනී ඇවිල්ලා ඒ තාල අනුව පාද තබලා නටන්න පටන් ගන්නවා කියලා. නටන්න පටන් අරගෙන ඉවරනාට පේන්න තියෙන්නේ එක දරුවෙක් වදපු අම්මා කෙනෙක්ගේ රූප ස්වභාවලු මොන මොහිනීගේ තියෙන. මල්මද මේ මේ මල්මද බිසවකුත් නෙවෙයි. දරුවන් කීප දෙනෙක් වදපු කෙනෙක් විදියටත් නෙවෙයි. තුල්ල කුමාරිකාවගේ ස්වරූපියත් නෙවෙයි. එක දරුවක් වදපු ගෑණියෙක්ගේ ස්වරූපේ නටනවලු. ඉතින් නටනකොට මේ මේ ප්‍රේමණීය වචනෙන් කියනවලු මොහිනී අහනවලු මම නටන පදයට ඔයාලට තාජ ගහන්න පුළුවන්ද නැත්නම් ඔයා ගහන ගහන පදයට මම නටන්නද කියලා. ඉතින් ඒකට සංගීත ගුරුවරු කියලා දෙනවා කවදාකවත් මම නටන පදයට ඔයා මම උඹ නටන පදයට මම ගහන්නම් කියන එක පොරොන්දු වෙන්න එපයි කියනවා මොයිනි ගොඩක් නටුන් දන්නවා. ඉතින් මම ගහන පදයට පුළුවන් නම් නටපන් කියන්න කියනවලු උද්දී වෙනකන් නටවරදයි කියලා. නැටෙව්වොත් වර තුනක් දීලා යනවලු යම් විදිහකට ඒ තාලේ පරදව ගන්න බැරිනොත් බෙල්ල කඩලා ලේපනවා. ඉතින් ඒ නිසා කියනවා අපි තියාගන්න ඕනේ මොහිනි මම ගහන ගහන පදයට පුළුවන් නම් නටපන් බැන්නම් ඵලයක්. ඒ වගේ තමයි භාවනා කරනකොටත් ඒ සද්ධාව, ඒ වීරිය, ඒ සතිය, ඒ සමාධිය, ඒ ප්‍රඥාවට අපි දාසකම් කරනවද? නැත්නම් අපි ඒක අපි වශය වශී කරගෙන එව්ව අපේ දාසකත්වයට ගන්නවද කියන එක ඒක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා යෝගාවචරයට ඒ තරම් අධිකාරී ශක්තියක් තියෙනවද කියලා. කරගන්න පුළුවන්ද මොකද තාම සද්ධාව නැති වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. තාම වීර්යය නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමාධිය, ප්‍රඥාව, සතිය නැති කෙනෙක් තියේදී එන්න තියෙන සමාධියට අපිට නීති දාන්න පුළුවන්. එහෙව් එකේ ආපු නැති එක ආපු නැති සමාධියට නිදාන්න පුළුවන්ද කියන ප්‍රශ්න නිසා හුඟ දෙනෙක් ඒ භාවනා කරගෙන එනකොට ඇති වෙන ශද්ධාව වැඩි වෙච්චාම ඒ ශද්ධාවට දාසකම් කරන්න යනවා. භාවනා කරගෙන යනකොට වීර්යය වැඩි වෙන්න පටන් ගත්තාම ඒකට දාසකම් කරන්න යනවා. සතිය වැඩි වෙච්චාම ඒකට දාසකම් කරනවා. සමාධියට දාසකම් කරනවා ප්‍රඥාවට දාසකම් කරනවා. ඒ මොකද මුලින්ම කියලා පටන් ගන්නවා නම් මේ සද්ධා විරිය සතිය සමාධිය ප්‍රඥාව කියලා කියන්නේ දුක්ඛ සත්‍යමයි. මේවා මාර්ගෝපකරණ සහ උපකරණ මිස අවසාන නිෂ්ඨාව නෙවෙයි. අවසාන ඵලෙ නෙවෙයි. ඉතින් අපි ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනකට වැඩිය වෙනස් ක්‍රමයකට සඳහන් කරනවා මේ ආධ්‍යාත්මික ගමන සඳහා සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවත්යයි කිය. එතන සීලේක අවශ්‍යතාවයක් තියෙනවා, සමාධියක අවශ්‍යතාවයක් තියෙනවා, ප්‍රඥාව අවශ්‍යතාවයක් තියෙන නිසා සරුවචනාංශේ පරිනිර්වාණ සූත්‍රයේදී නැවත නැවතත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සහ සීල භික්කවේ පරිභාවිතෝ පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි වික්කවේ පරිභාවිතෝ ප්‍රඥා මහප්පලා හෝනි මහානිසංසා කියලා නිතරම සීල සමාධි ප්‍රඥා අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය එහෙම නැත්නම් පටිච්චසමුප්පාදයේ නිතර මතක් කරලා තියෙන නිසා සීල සමාධි ප්‍රඥා අනිවාර්යයෙන්ම එක පෙළට තියෙන්න ඕනේ සීලය අනිවාර්යයෙන්ම සමාධිය තන වඩා ගන්න ඕනේ සමාධිය අනිවාර්යයෙන් ප්‍රඥාව තන වඩා ගන්න ඕනේ නමුත් මෙතනදී බුදුරජාණන්සේ කියන ඔය සීලේ සැලුනට සමා වෙන්න ප්‍රඥා සමාධිය කැඩුනට සීලේ තියෙනවා නම් බය වෙන දෙයක් නැහැ කියලා ඉතින් මේක විස්තර කරනකොට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරා අපි මේ මේ ගොඩනැගිල්ල වගේ නැත්නම් තට්ටු 3 4 ගොඩනැගිල්ලක් ගහනකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම තට්ටු ගොඩනැගිලි ගහනකොට පලංචි බඳිට වෙනවා. ඒවට කියනවා semi permanent structures කියලා. ඒ ගොඩනැගිල්ල හදනකම් වැඩ කරන කට්ටියට ආරක්ෂක ඒ පලංචි බැඳගෙන පලංචි ඉඳගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ පලංචිය නැතුව කොහොමඩක්වත් ඒ තට්නුගලි ගන්නගලි ගහන්න බෑ. නමුත් උන්වහන්සේ කිව්වා පලංචියේ පදිංචි වෙන්න යන්න එපයි කියලා. ඒක ගන්නේ ගොඩනැගිල්ල හදනකම් විතරයි ගොඩනැගිල්ල හදන පස්සේ ගලවන්න ඕන. මේ සමාධියත් පලංචියක්. ඔගේ පදිංචි වෙන්න යන්න නරකයි. පදිංචි වුණොත් තමයි කියන්නේ ඒක කඩාන වැටිච්ච දවසේ ආය කනගාටුවක් වෙනවා. අපිට මතක නැති වෙනවා මේ පලංචිය ගැහුවේ ගොඩනැගිල්ල හදනකම් විතරයි කියලා පලංචිය ලස්සනට තියානින්න හිතේ. ඒකයි මෙතනදී සරුවත් අනංශ මේ සූත්‍රයේදී සඳහන් කරන්නේ අස්සජී මේ ලෝකේ ඉන්නවා සමාන සමන ප්‍රාක්‍මණයෝ එකටිය සමාධි සාරකා සමාධි සාමාන්‍ය. ඒකට හිතන මුළු භ්‍රමචර්ය ජීවිතේ වැදගත්ම දේ සමාධිය කියලා. ඉතින් ඒකෙම මේක සාමාන්‍ය සමාධිය බලාපොරොත්තු වීම පිස්සුවක් නම් හොඳ පිස්සුවක් තමයි ඔය අභිඥා බලාපොරොත්තු වෙන්නේ. ඒක සුසීම සූත්‍රය අපි දේශනා කරනකොට සාකච්ඡා කරන හොඳට පේන්න තිබුණා. ඒ සුසීම ස්වාමීන් වහන්සේ අන්‍ය තීර්ථකේ එයාට පේන්න පටන් අර ගන්නවා සරුවචනාංශගේ ශාසනය වැඩ කරන සරුවචනාංශය ඇතුළු භික්ෂු භික්ෂුණීන්ට හොඳට මිනිස්සු සලකනවා. හොඳට උපස්ථාන කරනවා. අනිකුත් අන්‍ය තීර්ථක ඒ ශ්‍රමණයන්ට සලකන්නේ. ඉතින් සයි අන්‍ය තීර්ථක ශ්‍රමණ කණ්ඩායම කියනවා සුසීමට කතා කරලා මොකද තමයි අපේ කණ්ඩායමේ නායකයා. ඒ නිසා ගිල්ල බුදුහාමතුරු ගාවට පැවිදි වෙලා බුදුහාමතුරුන්ගෙන් මේ මිනිසුන්ගෙන් ලාභ සත්කාර ලබන රහස සමීකරණේ හොරකම් කරන වරින් කියලා. එයා යන්නේ මේ බුදුහාමුදුරෝ ගාව බණ භාවනා කරන අය තුල දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විඥානන පුබ්බේ නිවාසානුස්සති අරූප ධාන අරූප ධාන කියන මේ සමාධියෙන් ලැබෙන ඵල ටික තියෙනවා මේ ටිකට තමයි මිනිස්සු සලකන්නේ මේක තමයි මහාන කමේ උතුම්ම දේ උතුම්ම දේ මේකට තමයි සාහරේ කියන්නේ මේක තමයි මහානකම කියන්නේ කියන ඒ ඇත්තෝ මේ දැකගත්ත ක්‍රමයෙන් තමයි බුද්ධ ශාසනය දිහා බැලුවේ ගියාට පස්සේ ටික දවසක් බලා හිටියා මේක ඉතින් එහෙම බැලුවට පේන්න නෑ දවසක් දැක්ක බුදුහාමුදුර ගාවට ඇවිල්ලා පිරිසක් දේශනා කරන අවසරයි ස්වාමීන් වහන්සේ අපි යම් හයක් යම් අදහසකින් ගිහි ගිය අතහැරියානම් යම් අදහසකින් යුත් මේ Brahmacharya විසුවානම් යම් අදහසකින් බණ භාවනා කරනනම් ඒ අදහස මගේ දැන් ඉෂ්ට වුණා මට යන්න ඕන දැන්න මං ගියා අපේ වචනේ දැන් කාලේ කියනවා රහත් උනායි කියලා සුසීම අහගෙන ඉන්නවා මේක අහගෙන ඉඳලා හිතා ගන්නවා දැන් අනිවාර්යයෙන්ම මේගොල්ල ගාව දැන් මේ ලාභ සත්කාර ලැබීමේ රහස ඇති කියලා ගිහිල්ලා අහනවා දැන් ඕගොල්ලෝ ගිහිල්ලා බුදුහාමුදුරු ගාව අඤ්‍ය භාව ප්‍රකාශයක් කරන්නේ රහත් උනායි කියලා කිව්වනේ ඒකත් ඒ ස්වාමීන් වහන්සේලා කියන ඕක කියලා. දැන් ඕක ඇත්තන්ට දිබ්බ චක්කු තියෙනවා. ඒ කියන්නේ අනුන්ගේ මෙතන නැතුව ඈත වෙන දේවල් දකින්න පුළුවන් මේ බිත්ති හරහා කඳු හරහා පේන જાති තියෙනවා. අනේ හාමුදුරු කව නැහැ කියලා. ඊට පස්සේ මේ ඈත කතා කරන දේවල් ඇහෙන දිබ්බ සෝත ඥාණය තියනවාද කියලා. ඒ හාමුදුරු කිව්ව නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා එහෙනම් මේ මිනිස්යන්ගේ පෙරවිසු කඳ පිළිවෙත දන්නා වූ පුබ්බේ නිවාසානුස්සති ඥාන තම තමන්ගේ කඳ පිළිවෙත දන්නා වූ පුබ්බේ නිවාසානුස්සති ඥාන නැහැ. එහෙම නැත්නම් අනුන්ගේ හිත් දැනගන්නා වූ පරිචිත්ත විඥානන ඥානෙ නැහැ. එහෙම නැත්නම් 이르දිවිද ඥාන එක්කෙනෙක්ව සිට දහස් දෙනෙක් වෙනවා දහස් දෙනෙක් වෙනකොට එක්කෙනෙක් වෙනවා අහසේ නොපෙනී යනවා වතුරේ ඇවිදිනවා පොළවේ කිමිදෙනවා අහසේ හක්මන් කරනවා වාගේ යන්න පුළුවන් ගතිය නැහැ ඊට පස්සේ කිව්වා එන අරූප ධානය නැහැ. එතකොට ඒ සුචිම ස්වාංශි පිළිසර බහටපත් කළා කිව්වා ඔබ වහන්සලා මේ කියන දේ මට තේරෙන්නේ නැහැ. ඉතින් යහම්දුරෝ කිව්වා සුසීමට සුසී උඹට තේරුණත් නැතත් අපි විපස්සනා යානයෙන් ගිහිලා රහත් වෙච්ච やつ යි. ප්‍රඥා භාවනාවේ විපස්සනා රහත් වෙච්චත්තු කියලා. ඉතින් ඒක ටිකක් අරිටත් වැඩිය තේරුම් ගන්න අමාරුයි සුසිම හාමුදුරන්. ඒ නිසා බුදුහාමුදුරු කාට කියලා කියනවා ස්වාමීන් වහන්සේ කාට අසවල් පිරිස ඇවිල්ලා මේ මඤ්ඤභාව ප්‍රකාශ කරා. මං ඒ ඇත්තෝ එක කෙනෙක් ළඟට ගිහලා ඇහුවා ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ ගාව මේ කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. ඒකට බුදුරජාණන්ස කියනවා උඹට තේරුණත් සුසීම නැති වුණත් පුබ්බේව කෝසුසීම ධම්මට්ටි ඥානං පච්චා නිබ්බාණං කියලා. අලිමදිවට හරක් කියලා ඒක තේරෙන්නෙත් නැහැ සුසීමට. කොහොම තේරුම් ගන්න? බුදුහාම කියන ඉස්සල්ලාමට ධම්මට්ටිතිය පිහිලා එතෙන්දී උඹට තේරුම් ගන්න වෙනවා මේ ශාසනය කියන්නේ මොකද්ද? ඊට පස්සේ තමයි නිවන් දකින්න තියෙන්නේ. උඹලා ගාව මොඩ අදහස් තියෙනකන් කද්දාක ශාසනය අඳුරන්නේ. එහෙම කෙනෙකුට මේ ශාසනයට ඇවිල්ලිවලා මේකේ තියෙන දේ හොරකම් කරන්න කියලා ලාභ සත්කාට යොදන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන්සේ පාර පෙන්නලා දෙනවා. මෙන්න මේකයි ශාසනය ලබන්න තියෙන්නේ මොකද්ද ඇත්ත ඇති හැටියෙන් දකින්න එක අන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේදී ওই කියන මැජික්වත් ওই කියන මේ ඉර්ධිවිද ඥානවත් සම්නික්කර ලෝකායත මිනිස්සයෝ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙට මේ වටිනා නෛර්යානික සද්ධර්මයේ නෛර්යානික ශාසනය ලාභයට සලකනවා. ප්‍රයෝජනෙට සලකනවා ඒ මනුස්සයට අඩු ගන්න ධම්මට්ටිචිවත් ලැබෙන්නේ. ධම්මට්ටිචි කියන්නේ ඇත්තටම ඔය පස්සම්බයං කාය සංඛාරං ඉක්මවල ගියාට පස්සේ හම්බෙන தત્ත්වේ හොඳට ආස්වාස් ප්‍රස්වාසයේ නතර වුණත් අරමුණක් නැති වෙන විදිහට සැක උපදවන තැනකට ගියත් කය නොදැනී ගියත් කිසියම් සැලීමක් නැතුව මේ තමයි මම මේ හිත විපස්සනා කරන හැටි ඇති හැටිය දකින්න හැටි කියලා යන්න පුළුවන් නම් තමයි ධම්මට්ඨිය ලැබෙන්නේ නැත්නම් මේ ධර්මයේ ශාසනයේ ස්ථාවරත්වයක් ලබන්නේ. අන්න එතන ඉඳලා ඕනනම් අපට පුළුවන් එතෙන්දි කියලා ලැබෙන විශ්වාසයේ මතින් අරිහත්ත්වය හෝ මාර්ගඵලයක් හෝ අපේක්ෂා කරන්න. දැන් ඔය සාමාන්‍යයෙන් ඉන්න පෘථග්ජන ස්වරූපේ ඉඳලා අරිහත්ත්වය හෝ මාර්ගඵල ඥානය කියලා හිතාන ඉන්නේ මේ දැන් හම්බ වෙයි නිකන් මොකද්දෝ ලාභයට සත්කාරට හම්බ වෙන රත්තරන් වලින් හදපු මේ විමානයක් එහෙම නැත්නම් නගරයක් රත්තරන් ඉනිමගක් ඉතින් ඒක හම්බ වෙන්නයි ඔය භාවනා කරන්නේ. නැත්නම් එහෙම දෙයක් මොකක්වත් නැහැ මේකේ. මේකේ තියෙන ඇති හැටිය දැකීම පමණයි. අන්නේ ඇති හැටිය දැකීමට යන ගමනේදී මේ සතිචෛතසිකයේ පුදුමාකාර निराවුල් භාවයක්, निराවරණය කිරීමක් කරනවා. ඉතින් ඒතියෙද්දී ඊට එහා මෙහා තියෙන අනිකුත් චෛතසිකවල ගුණ බලාගෙන භාවනා කරන්න ගියාම පටලැවෙන යති වෙනවා වෙන්න ඉඩ තියෙනවා. ඒකට හරි ලස්සන නිදර්ශනයක් තමයි මේ අස්සජි ස්වාමීන් සඳහන් කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ධ්‍යාන වලට සමවැදිලා අර එන වේදනා අර එන ප්‍රශ්න වලින් මගහැරලා ගත කරාට මරණ චිත්තක්ෂණයේදී ඒ කියන සමාධිය නැති වුණාට පස්සේ කරදර දෙකක්. දැන් ඉස්සරහට යන්න හදන්නේ නිකම්ම නිකම් කිසිම චිත්ත තත්යක් නැති. එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තියකින් වැඩ කරන්නේ නැති මෙතෙක් කල් තියාගෙන ඉන්නවා සරණට තියනවා පිහිටට තියනවා කියප එක බොල් දෙයක් බව තේරුම් ගන්න ඉච්ඡා බංගතරපත් වෙච්ච තැන. නමුත් මේ කියන විස්තරය හැටියට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් මේ සතිය හරහා යන ගමන නැත්තම් සුද්ධ විපස්සනා විතරයි එකම ක්‍රමය කියලා. එහෙම එකක් නෑ. මේ සංසාරයෙන් එකොට වෙන්න තියෙන ක්‍රම රාශියක් තියෙනවා. ඒ අපි දන්නවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියන වචනේ මම ඉස්සලත් කතා කරා. ඉතින් ඒකෙදි ඉස්සල්ලාම අපි සතර සතිපට්ඨානේ සතර ඊර්ධිපාද කියලා හතරක් සරුවචාන්සේ සඳහන් කරන ඊර්ධිපාදේ කියලා කියන්නේ තමන්ගේ අභිමුතාර්ථයට යෑම සඳහා ඇති පෙත. ඊර්ධිය කියලා කියන්නේ බලාපොරොත්තු වෙන ඉෂ්ටාර්ථේ. ඒ සඳහා පාදේ කියලා කියන්නේ පෙත. ඉතින් ඒකට හතරක් තියෙනවා පෙත්. ඡන්ද ඊර්ධිපාද, චිත්ත ඊර්ධිපාද, විරිය ඊර්ධිපාද, මීමන්සා ඊර්ධිපාද කියලා. ඒතර ඡන්දේටිපාද කියලා කියන්නේ ශ්‍රද්ධාවම ඇදහිල්ලම කරබැලීමේ ආශාවම තමන්ගේ පිටකොන්ද කරගෙන කොඳු යට පෙළ කරගෙන යන කෙනා. වක්කලි හාමුදුරුවෝ වාගේ පුදුමාකාර සද්ධාවක් තියෙනවා. බුදුජානනාංශ කියපු දේවල් පිළිබඳව කවදාකවත් සැක හිතන්නේ නැහැ. ධර්මය ගැන කවදාකවත් සැක හිතන්නේ තමගේ ගුරුවරයා ගැන, භාවනා ක්‍රමය ගැන, භාවනා මධ්‍යස්ථානය ගැන කවදාකවත් සැක හිතන්නේ මගේ අඩුපාඩු මම ඒකට ගැලපෙන්න ඕනෑ කියලා ඡන්දේම කුසල ඡන්දේ විදිහට කරගෙන වැඩ කරන ඒ චරිත තියෙනවා. චිත්ත ඉදපාදේ කියලා කියන්නේ මේ සමාධිය ඉස්සර කරගෙන එව නැත්තම් අදිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කරගෙන වඩන ලද සමාධි චෛසික ඉදිරිපත් කරගෙන යන චරිතය. ඒකත් අනිවාර්යම ගමනක්. ඒකත් අනිවාර්යම මේ නිවන් දකින්න මාර්ගයක්. ඊගාට විරිය ඉදිරිපාදේ කියලා කියන්නේ සෝනාමුදුරෝ සෝනා භික්ෂුව භික්ෂුණිය වගේ අත්තනාරින වීර්යයක් මොන්න જાතිය තිබුණත් ඒ කළ යුතු වතපිළිවෙත බණ භාවනාව කඩා ගන්න නැතුව දිගට කරගෙන යන යෝධ බල යෝධ වීර්යයක් තියෙන ඇත්තෝ ඉන්නවා ඒත් එහා පැත්තට යන්න පුළුවන් මීමන්සා ඉදිරිපාදේ කියලා කියන්නේ විමසුන් නුවණ තියෙනවා ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා තනිය හැටියට ඇනේ ගහ ගන්න දන්නවා ඒකෙනත් අරින්නේ. එයාට සද්ධා නැත්තම් සද්ධා හදාගන්න හැටි දානවා. චිත්ත ශක්තිය නැත්තම් එහෙම නැත්නම් චිත්ත භාවනා නැත්තම් අදිචිත්ත භාවනා කරන්න බැන්න <clears throat> ඒක තන වඩා ගන්න හැටි දාන්න. ඒ වෙනුවට ගතිය යුතු <clears throat> ප්‍රතිනිධිය මොකද්ද කියලා දාන්න. ඒ වගේම වීරිය නැත්තම් තියෙන වෙලාව වැඩ ගන්න. විමසුන් නොනින් වැඩ කරන නිසා මේ ඉරිතිපාද හතරෙන් යන කෙනාට චිත්ත ඉරිතිපාදේ යන්නේ කරන සමාධි සාරකා සමාධි සාමාන්‍ය කියලා තමයි කියන්නේ. එයා නැවත නැවත බැටරිය charge කරගන්නේ ශක්තිය ධෛර්යය ගන්නෙ අදිෂ්ඨාන ශක්තියමයි ඒක ගන්නෙ සමාධියමයි නමුත් එහෙම කෙනාට මේ වගේ අකරතැබ්බ වෙන්න ඉඩ තියෙනවා ඔක්කොටම වෙන්නේ නැහැ වෙන්න ඉඩ තියෙනවා ඒක නිග්‍රහ කරන්න කියන කතාවක් නෙමෙයි අනිත් එක මේ භාවනා ජීවිතයේ යනකොට යම්ම චිත්තක්ෂණයක අපි අර විදිහට හොඳට හුස්ම රැල්ල තැම්පත් කරලා එතෙන්දී පැවතිය යුතු ඇවති ඇවතුම් පැවතුම් හොඳට දැනගෙන එතෙන්දී හරි වෙහෙසක් එනවා ඇඟට. කම්මැලිකමක් එනවා, නීරසකමක් එනවා, බයක් එනවා, චකිතයක් එනවා, එපා වෙනවා, දමල ගාලා යන්න හිතෙනවා. අන්නේ දේවල් හරහා ගියාට පස්සේ ඒ පරිේශණයේ කඩයිම පැන්නට පස්සේ විශාල ලොකු සමාධි ශක්තියක් එනවා. අදිෂ්ඨාන ශක්තියක් එනවා. මේක පැන් මේ හරියට උදාහරණයක් වෙන ලෞකික උදාහරණයක් කුළුඳුලේ කොල්ලෙක් වදපු අම්මා කෙනෙකුට ඒ පොඩි එකා චරයස් ගාලා අඬනකොට මවට මාතෘත්වය ඇති වෙනවා අර විලිරු දාව අමතක වෙනවා දරුවා දැකීමෙන් පණ ඇති දරුවෙක් වැදුව එකත් කොල්ලෙක් නම් උසලා පෙන්වනවා කියනවනේ විල්නුඹ අම්මා සරමද්ද කම්බායද්ද කම්බායද්ද තරමද්ද කියලා එතකොට සතුටක් ඇති වෙනවා ඒක තමයි අපි මාතෘත්වය කියලා කියන්නේ ඒ වගේ තමයි ඉතාමත්ම ගැඹුරු දුනු දෙහි දැම්ම වගේ අච්චාරු දැම්ම වගේ මුළු ඇඟම කුණු වෙලා හිත වෙහෙස වෙලා කම්මැලි වෙලා නීරස වෙලා එපා කරලා ඒ චේතිත් භාවනා කරන ගියාට පස්සේ පුදුමාකාර පිපිදීමක් සහිතව අර වීරිය ප්‍රකට වෙන්න පටන් ගන්නවා ප්‍රබල වෙන්න වීරිය නෙමෙයි වීර්යයත් එන වෙලාවක් තියෙනවා සමාධිය මේ මේ අසජී සූත්‍රයේ තේමාව වෙන සමාධිය. අන්නේ වෙලාදී සමාධිය අදහන එක සමා මට නැන්නම් ඉතින් පැය වුණා ගානක් වුණත් භාවනා කරන්න පුළුවන් මීට පස්සේ නම් මට කවදාක සැකයක් වෙන එකක් නැහැ මේ සමාධිය නම් අනිවාර්යයෙන් මරණෙදිත් මට උදව් කරනවා කියලා ඇදහිල්ල කාටත් එනවා ඒ චිත්ත මීමන්සාවෙන් යන අයට විතරක් නෙවෙයි ඇදහිල්ල එන්නේ නමුත් චිත්ත මීමන්සාවට යන අයට එන ඇදහිල්ල බොහොම සැරවයි එයත් හිතනවා මේ සියල්ලටම උත්තරේ සමාධියමයි චිත්ත භාවනාවමයි අදිෂ්ඨාන ශක්තියමයි කියලා හිතනවා. නමුත් සර්වඥාන්ස කියන්නේ ඒකෙන් වැඩ ගන්න පුළුවන් තාක්කල් වැඩ ගන්න. නමුත් ඒක නැති වෙන වෙලාවක් ආවට පපුවේ අද්දෙක් ගහගෙන ඔළුවේ ගත්ත ගා ගා සාපදීදී අඬන්න යන්න එපා. මොකද ඒක නෙවෙයි මේ භක්මචර්යයේ සාරය. අපේ පැවිද්දේ සාරය. එහෙම නැත්නම් මේ භාවනා කරලා යන්න හදන තන සාරය. ඒක පලංචියක් විතරයි. ඒක අල්ලබදා ගත්තොත් ඒක පදිංචි වුණොත් එයා සමාන චිත්ත පීඩාවට එන්න තියෙනවා. ඒක නිසා ඒවා තැබිය යුතු නියම තැන තියෙනවා මිසක්කා අනවශ්‍ය විදියට ඒක අතිශෝක්තියට දාගෙන යන්න ගියොත් ඒ තිබ්බ ප්‍රමාණයට වීදුරු වේගයක ජීවත් වෙන මනසට ගලක් වැදුනා වගේ කැඩීමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා විපස්සනා භාවනාවේදී නිතරම මේවා පිළිබඳව සම්‍යක් දෘෂ්ටිය එහෙම නැත්නම් යහ දැක්ම යෝනිසමංචකාරය මතක් කර දිදී යන්නේ මේ වගේ වැඩ ගන්නවා මිසක් මට වාල් වෙන්න එපයි කියලා. වරින් වර පරියන්ක හත අටක් ගන්නකොට එකක එනවා හොඳට සමාධිය. එකක හොඳට සද්ධා වෙනවා. එකක හොඳට වීර්යය එනවා. ආ එන වෙලාවේදී මතක තියාගන්න ඕනේ මේ වෙලාවට ඉස්සරහට වැඩ කරගෙන යාම සඳහා හොඳ අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන යනවා. මොකද ඊගාදාසේ කේයි කියලා බලාපොරොත්තු වෙනා නම් ඒකම මන් දෝත්සාහි වෙන කාරණාවක් වෙනවා. ඒක හොඳට පේන්න තියෙනවා අපි ඒ එදා දකපු දේ අදත් එන්න ඕනේ කියන ඒක සමාජ ඒක සාරයක් කරන ඒක සාමාන්‍ය ඵලයක් කරගෙන වැඩ කරන්න පටන් අරගන්න එක හිතේ තියෙන බැහැහියක් හිතේ තියෙන නරක පුරුද්දක් ඒකට ඉඩ ඉන්න දෙන්නේ නැතුව ආපු වෙලාවෙකින් වැඩ අරගෙන කටයුතු කරනවා කියන එක ඒ ස්ථානෝචිත ප්‍රඥාව අද විශේෂම කියනවා නම් ගිහිව ඉඳගෙන භාවනා කරනකොට කාර්ය බහුල ජීවිතයක් ගත කරනකොට වගකීම් බහර තියෙන කෙනා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කොහොමද වැඩ කරන්නේ කියලා. අපිට කෘෂිකර්මය කරනට උගන්වනවා මේ ශස්්‍ය මාරුව කියලා එකක්. ශස්්‍ය මාරුව කියලා කියන්නේ මුළු ඉඩමෙම තනි භෝගේ වවන්න එපා එක හතරට කඩලා කාෂ්ඨක රළු කාෂ්ඨක භෝගයකුත් වවන්න. ඒ වගේම ධාන්‍ය භෝගයකුත් වවන්න. හැම දෙයක භෝග හතරක් වුණාට පස්සේ ඉඩෝරයක් ඇවිල්ලා හරි මොනවාලා එකක් මැරුණත් ඉතුරු තුනෙන් හරි යැපෙන්න පුළුවන්. කොනට වෙඩි වැස්සොත් එකක් දෙකක් ඉතුරු අනික නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ශස්්‍ය මාරුව දන්නේ නැති වුණොත් ඔක්කොම ඒ ඉඩම් කැලි ඔක්කොම එකම භෝගේ වල ඔක්කොම විනාශ වුණොත් කොට ගන්න බැරි තත්වයකට යනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ශස්්‍ය මාරුවට වගේ ඒ මේ ඡන්ද බීමා ඡන්දීර්දි පාදයේ චිත්තීර්දි පාදයේ වීර්ය ඉද්ධිපාදය, ඊමන්තා ඉද්ධිපාදය කියලා හතරක් තියෙනවා. හතරම හැම වෙලාවෙම ගාල මැදලා තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. මෙන්න මේ වගේ ඒ ඉර්ධිපාද ධර්මයේ යුද්ධයට යන්න ඉස්සලා කඩු ගාලා තියාගෙන ඉන්න වගේ අවදියෙන් තියාගෙන ඉල ඔක්කොටම සමසේ ඒවෙන් ගත යුතු ප්‍රයෝජනෙ මිස එකටවත් මහාන් තත්ත්වකමක් දැනෙතෝ බලන ගතියක් තියෙනවා සතියේ. මුතම ඉර්ධිපාදවල සතිය සඳහන් වෙන්නේ සතිය කරන්නේ ඒව අනුපාලනය කිරීමක් පමණයි. සතියේ තියෙන්නේ අපක්ෂපාතී විනිශ්චයකාරවරයෙක්ගේ ලකුණු. කිසිම පක්ෂයකට කේලම් අහලා වචන කියලා බලන්න යන්නේ ආ කාරණා සලකා බලලා කටයුතු කරන්න. ඒ නිසා හැබැයි අපි එක එක්කෙනෙක්ගේ චරිත බලනකොට එක එක්කනා චන්දිර්තිපාදයෙන් යන ඇත්තෝ වෙනමම ලකුණු වගේක් තියෙනවා බොහොම සද්ධාවන්ත පිරිසක්. ඒකනට මීමන්තාව අල්ලන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. විමසුන් නොවන අල්ුවෙන්නේ නැහැ. මුලදී විශේෂයෙන්ම මුලදී. ඒ වගේම වීර්ය ඉර්තිපාදයේ තියෙන එකනට චිත්ත ඉර්තිපාදේ හරියන්නේ නැහැ. වීර්ය වැඩි වෙනකොට සමාධිය කැඩෙනවා. සමාධිය වැඩි වෙනකොට වීර්ය අඩු වෙනවා. මෙව අතර තියෙන මේ සමබර භාවය කරගෙන යනකොට සමාධි නැ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලටපත් වෙනකොට තමයි එලහරකයි මීහරකයි දෙන්නම ගැට ගහගෙන කරත්තයක් අදිනවා වගේ එලහරක වතුරට අදිනවා මීහරක ගොඩට එලහරක ගොඩට අදිනවා මීහරක වතුරට අදිනකොට කරත්තයක් බැඳගෙන ගියොත් එහෙම ඒක එක පැත්තට යනවා අනිත් එක අනිත් පැත්තට යනවා අන්නේ මේ අඬ දෙනතෝ රතාචාර්යවරයා හරියට පෙතේ ගෙනියෑම සඳහා මේ නාස්ලනෝ පාවිච්චි කරනවා වගේ වීර්ය සතිය තමයි මේවක් කරගෙන යන්නේ හැබැයි මේ බල බවටපත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ වගේ තියෙන මේ අඩුපාඩු ඒ වගේ ආදීනව හොඳට දැනගෙන දැඩි විශ්වාසයකටපත් කරන තුමා සියල්ල සමබර කිරීමේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා කියනවා මේ ඉන්ද්‍රිය ධර්ම සමතත්වයටපත් කිරීම ඒක ලොකු භවනා ජීවිතයේ තල තුනකමක් මේකට ධම්මට්ඨිතිය කියලා කියනවා ධර්මයේ ස්ථාවර භාවය ලබන එක එතෙන්ට යනකොට දැනෙන්න පටන් ගන්නවා නිවන කියන්නේ මොකද්ද කියලා දැන් ඔය හිතාන ඉන්න හීනේ නෙවෙයි දැන් ඔය හිතාන ඉන්නේ මොකක් හරි ගෙදර ගෙනියන්න පුළුවන් ෂෝකේස් එකේ තියලා වැඳ වැඳ ඉන්න පුළුවන් මොන හරි හම්බ වෙයි කියලා හිතාන ඉන්නේ. හම්බ වෙයි. මොකක්වත් හම්බ වෙන්නේ. හම්බෙන්නේම දෙයක් තියෙනවා නම් ඉතින් ඔච්චර හිටපු රහතන් වහන්සේලා තියලා යන්න එපායි. හම්බ වෙන්නේ මේ එකක්වත් විශ්වාස කරන්න බෑ. මේ ඔක්කොම සැලෙන සුළුයි කියන වෙනස් වෙන සුළුයි කියන කතාව. ඒ නිසා මේ කවුද අපේ අස්සජි ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ ඔබට සීලය පිළිබඳ සැකයක් නැත්නම් කුමට විපිලිසර වෙනවද මේ සමාධිය නෙවෙයි සාරය සමාධිය නෙවෙයි සාමාන්‍යාව කියලා හොඳට හිත සකස් කරලා ඊට පස්සේ ත්‍රිපරිවට්ට දේශනාවට හිත යොදනවා නැත්නම් කියනවා තංකින් මඤ්ඤසි අස්සජී රූපං නිච්ඡං වා නිච්ඡං වා කියලා. මොකද කියන්නේ අස්සජී මේ ලෝකේ තියෙනා වූ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදි වශයෙන් කියන මේ හතර මා ධාතුන්ගෙන් හැදිච්ච එහෙම නැත්නම් ඒ වගේ උපාදීන වශයෙන් රූප වලින් හැදිච්ච මේ රූපය රූප ලෝකය ඝන බහල රූප ලෝකය නිත්‍යද අනිත්‍යද කියලා. ඉතින් ඊට පස්සේ ඒ කතාව දිගේම ਸਰවචනාංශයේ මේ අනිකුත් හැම ස්කන්ධයක්ම මේ විදියට ත්‍රිපරිවට්ට දේශනාවට ලක් කරන. ඒතකොට අතරමඟට යනකොට තේරෙන්න පටන් ගන්නවා කොහොමද ඔය සමාධිය පිළිබඳ ඕනෑමට වැඩිය විශ්වාසය කරන්නේ මේ ත්‍රිපරිවට්ට දේශනාව නොදැනුවීම නිසා ත්‍රිපරිවට්ට දේශනාව හොඳට තේරෙනවා නම් සමාජයේවත් ওই තරම් විශ්වාස කටයුත්තක් නොවෙන නිසා මගදී මේ ප්‍රශ්නට උත්තරේ හම්බ නමුත් අර හිත සකස් කරලා බුදුරජාණන්සේ ඇඳ ගාවට වැඩියට පස්සේ කොහොමඩක්වත් ඉතින් අසීසෝංශ සතුටක් ඇති වෙන්න ඇතිනේ ඊට පස්සේ විස්තර කරලා දීලා ත්‍රිපිටක දේශනාවටයි සූත්‍රය පෙළඹෙන්නේ. ඉතින් මම හිතනවා අද දවසේ අපි පසුබිම සකස් කරගත්තා. අපි හෙට ඉඳලා උත්සාහ කරමු මේ ਸਰුවචනාංශයේ අන්තිනේ ඉරදිගේ, ඒ පෙත දිගේ, ඒ අසජි ස්වාමීන් වහන්සේ කොහොමද ඒ අර ඔද්දල් වෙච්ච හිත, කුකුස් ඇති වෙච්ච හිත, විපිලිසර වෙච්ච හිත ධර්මයට යොමු කරන්නේ. ඒක විශාල වටිනාකමක් තියෙනවා. ඔද්දල් වෙච්ච හිත හරීම ධර්මයේ උකහා ගන්න හරි ශක්තියක් තියෙනවා. පොඩ්ඩක් නොවිච්ච හිතට වැඩිය හොඳයි. හැබැයි ඒක හරියට යොදවන්න ඕනේ. ඒක යොදවන එක තමයි ਸਰුවචනාසිකේ තියෙන දේශනා විලාසවල තියෙන වටිනාකම. ඉතින් එහෙම වෙච්චාම වසලාගෙන ආපු සුභාසින්සනයක් වාගේ ඒ දුකම තද බල සද්ධාවකට හේතු වෙනවා. මේ ඇති වෙච්ච ව්‍යසනයම සත්‍ය වටහා දීමට උදව් කරනවා. ඒක නිසා අදත් ඒ අස්සජි ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච විපරිසර භාවය නිසා යෝගාවචරයන්ට මතුවෙන මේ සැක කුකුස් වලදී එහෙම නැත්නම් මේ එක එක චෛතසිකයක් පිළිබඳව අතිරේක ප්‍රේම කරන්න ගිහිල්ලා අන්තභාග වෙන හැටි, කොර වෙන හැටි, ඒ අනුව භාවනා ප්‍රශ්න මතුවෙන හැටි, ප්‍රශ්න වලින් ගොඩනගන හැටි පිළිබඳව විශාල මාතෘකාවක්, විශාල වේදිකාවක් ඉතුරු වෙලා තියෙනවා. අපි අද දවසේ දේශනාව මෙතනින් නැතර කරනවා. අපි හෙට ඉඳලා උත්සාහ කරමු. ඒ ත්‍රිපිටක දේශනාව අනුව මේ විදිහට අපි අපේ හිතවල තියෙන ඒ කුකුස් නැති කරගෙන අපිට මේ ගත කරන සක්මන් භාවනා පරියංක භාවනා වලින් ලැබෙන අත්දැකීම් නැවත එහිම ඇති කරන කුකුසකින් ආශ්‍රය නොකර ඉදිරියට කරගෙන යන්න අද මේ දේශනාව ශක්තිය ධෛර්යයක් බලයක් පාටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 15ක් 20ක් විතර වගේ අරගෙන තියෙනවා දේශනාව සඳහා. ඉතින් මම චාරිත්‍රාක් වශයෙන් කරන්නේ දේශනාව හැමාරේ පේන පිනාට පින් පැමිණවීම ඥාතින් සීපත් කර ගැනීම කරන්නට ඉස්සර වෙලා අපේ પરමාර්ථ සීපත් කර ගැනීම කරන්න ඉස්සර වෙලා මේ දේශනාව සම්බන්ධයෙන් ඇසිය යුතු ප්‍රශ්න සැක කටයුතු තැන් හෝ ප්‍රකාශන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ආරාධනා කරනවා. ඉතින් කාට හරි මේ පිළිබඳව කිය යුතු කර යුතුමක් තියෙනවා නම් කරුණාකර මතු කරන්න කියලා ඉල්ලා ඉන්නවා. පින්පැමිණීමෙන් අනු මේ මොනවද කියන්නේ අනුසා අනුමෝදනා කිරීමෙන් ධර්ම දේශනා සතිವಾರයේ මෙතනින් સમાપ્ત කරන්න. ඉතින් අපි කල්පනා කරමු අද භාවනා වැඩ පිළිවෙල පළවෙනි දවසේ අතර මේකේ සංවිධායකය වශයෙන් ඉදිරිපත් වුණේ අපේ ලියන මහත්තයමයි. ලියන මහත්තයා පොරොන්දු වුණා මට නතරලා භාවනා කරනවා කියලා කොහොම හරි අද කට්ටි පැන්නා. කෙසේ නමුත් ඒක සංවිධානය කරනවා කියන එක නම් පොඩි වැඩක් නෙවෙයි. මොකද සංවිධානය කරපු යත්තන්ගෙන් සාකච්ඡා කරලා බලන්න පේනවා විවිධාකාර පුංචි පුංචි දේවල් ගැට ගහලා තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා එළියන මහත්තයා මේ සුදුසා කොහොම හරි ඉදිරිපත් වෙච්ච පමණින් අනික් කට්ටියගේ සහයෝගයමුත් කටයුතු සිද්ධ වුණා. ඉතින් මේ වගේ පෙනී නොපෙනී උදව් කරන විශාල සංවිධායක මණ්ඩලයක් නිසා තමයි කාට කාටත් අපිට එක වහලයක් අත මේ විදිහට කරදරකින් තොරව බණ භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා අද අපි දවසේ යම් සාර්ථක දවසක් ගත කිරීමේ යම් කුසල් සම්භාරයක් ඉදිරිපත් කරගත්තා නම් උපයා ගත්තා නම් ඒ සියලුම කුසල් ඒ සංවිධානය අතින් පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම අත්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි තනිය වැඩි දෙමාපියෝ ඥාති හිත මිත්‍රාදීන් බන්දු කලත්‍රාදීන් සියලු දෙනාම මෙතන ඉන්නවා නම් හොඳයි කියලා අපිට කල්පනා වෙනවා. මොකද මේක ධර්මයේ ක්‍රියාත්මක වෙන වෙලාවක්. ඉතින් ඒ නිසා අපි අපි සියලු දෙනා වෙනුවෙන් නියෝජනයක් මෙතනින් කරමින් අපේ සියලුම ඥාතින්ට අපි ආරාධනා කරනවා මේ පිටිසේ ඉඳ ගිහිටියා නම් ජම්මාකාරයකට අහලා බලලා සතුටුලා සම්බන්ධ වෙලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවද? ඒ වාගේ තම තමන් ඉන්න ආතනක සිට <clears throat> මේ කරන කටයුතු දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා මුදිතාවෙන් ආරාධනා කරනවා. අප අපටත් මේ කරගෙන යන කැපකිරීම නිසා බණ භාවනා කටයුතු නිසා උපදිනියම් කුසලයක් වේ නම් ඒ කුසල ශක්තිය නිසා බුද්ධ ආදී උත්පන්න වහන්සේලා විසින් පැමිණ වැඩවදාලේ ශාන්ත සුන්දර නිවනට යාමෙට අපිට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් ඒ ඒ පරතරට යෑමටම මේ කුසල් 100 අපාපටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදාසින් අපි යුත්තවේ එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් පින් පැමිණීමේ ශීර්ෂයෙන් නැත්නම් අනුමೋದනා කරන ශීර්ෂයෙන් සම්ප්‍රදාන කුලව ඒ ධර්ම දේශනා කටයුත්ත නිමාව සටහන් කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා ittavata cangammehi sambetam puඤ්ඤ සම්පදං sabbhe sattanumodantu sabba sampatti siddhiya ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ විදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු